දේශනා කළා තියෙනවා. එකක් තමයි සංගීති සූත්‍රය දෙක තමයි දසුත්තර සූත්‍රය. ඒ සංගීති සූත්‍රය අනුව තමයි ඉස්ලාම් දාර්ශනික මම අර මතක් කරපු විදිහට ධර්ම සංගායනා ඒවට සංගීති කියලා කියන්නේ. ගොඩ නැගුණි. මේ ධර්මයේ තිබුණාට කරුණු තිබුණාට ඒව ප්‍රස්ථාර කරලා ඒවා වගු කරලා ගොනු කරලා හිතේ තියාගන්න ක්‍රමේ. ඉතින් මේක දැනුම නෙවෙයි දැනුමේ සාරය. දැනුමේ පිණ්ඩාර්ථය. දැනුමේ සාර මණ්ඩේ කියලා කියනවා. ඉතින් ඒ දසුත්තර සූත්‍රයේ මුලින් කියපු තාලෙට එකේ කාරණා 10කට ඔක්කොම බුදු බුද්ධ බුද්ධජනනාතික දැනුම පිටු කරලා දෙන්න සරුවත් මේ සාර්ථක ශාන්ති උත්සාහ කරනවා. ඊට පස්සේ දෙකේ කාරණා 10කට ඊට පස්සේ තුනේ කාරණා 10කට හතරේ කාරණා 10කට වශයෙන් ගිහිල්ලා දසවෙනි කාරණා 10න් තමයි සූත්‍රය સમાપ્ત වෙන්නේ. නිසා දසුත්තර කියන නම වැටලා තියෙනවා. ඒක ඉතින් පසුගිය මේ වැඩමුළු දිග කීපයකදීම අපි මේ සූත්‍රය අරගෙන එකේ කාරණා පොත, දෙකේ කාරණා පොත, තුනේ කාරණා පොත, හතරේ කාරණා පොතේ මුල් ටික ඉවර කරපු නිසා අපි මේ හතරේ කාරණාවේ පහතබ්බ නැත්නම් ප්‍රහාතව්‍ය නැත්නම් ප්‍රහාණය කළ යුතු කාරණා මොනවද කියන ප්‍රශ්නයයි මේ 112 වෙනි භාවනා වැඩමුළුවට ඉස්සරහින් තියාගත්තේ. ඒ ප්‍රශ්නෙට මාතෘකා සපයා ගන්න සාර්පිත ශාංශයේ කතමේ චත්තාරෝ ධම්මා පහතබ්බා. මහණේ යම් කිසි කෙනෙක් ඇව්වොත් මේ ශාසනය වැඩ කරන සිව්වන පිරිසෙන් කායින් හරි බුදුහාමුදුරෝ ප්‍රහාණය කළ ධර්ම හතර මොනවද කියලා ඇහුවොත් අසුවිරු ඥාන ඇති කෙනාට දෙන්න තියෙන නොවරදින උත්තරේ තමයි චත්තාරෝ ඕඝා මේ ඕග හතරක් ගැන බුදුහාම සඳහන් කරලා තියෙනවා. ඒ ඕග හතර ප්‍රහාණය කළ යුතු එක හදාරන්නේ ආදරය කරලා ගෙට ගන්න නෙවෙයි ප්‍රහාණය කිරීම සඳහා. නැත්නම් පහ කිරීම සඳහා, දුරුවන් කිරීම සඳහා. ඊට පස්සේ මේ චත්තාරෝ ඕගහා කියන ಉದ್ದೇಶය දුන්නාට පස්සේ නිද්දේශ වශයෙන් කියනවා මොනවද මේ හතර? කාමෝගෝ, භවෝගෝ, දිඨෝගෝ, අවිජ්ජෝගෝ. කාමේ නැමැති සැඬ වතුර නැත්නම් මහා ගම් වතුර ඊට පස්සේ භවය නැමැති සැඬ වතුර ගම් වතුර ඊට පස්සේ දිඨි නැමැති සැඬ වතුර ගම් වතුර ගම් වතුර මහා ගම් වතුර ඊට පස්සේ අවසාන වශයෙන් මේ අවිජ්ජා නැත්නම් අවිද්‍යාව නොදැනීම අන්ධකාරය කියන විද්‍යාවට ප්‍රතිපක්ෂ වූ මේ සැඬ වතුර. ඉතින් අපිට පහුගිය දේශනාවාර කීපේ නිසා ඒ සැඬ වතුරු පිළිබඳවත් කාමය, භවය, දික්ටි කියන එක පිළිබඳව අපි යම් යම් ප්‍රමාණයකින් දැනුවත් වෙලා ඉන්න නිසා ඒ සියලු දැනුවත් වීම හරහා අද අපි උත්සාහ කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ අවිජ්ජා ඕගය කියන එක අඳුරගන්නයි. එතකොට අවිජ්ජා යෝගයෙන් ගැලවෙන්න පුළුවන් අපිට. නැත්නම් උදේ ඉඳලා හැන්ද වෙනකම් අපි නොදැනුව හෝ දැනුවත් මේ අවිද්‍යාවට පොහොර දානවා. අවිද්‍යාවට ආහාර සපේන එකට කියන අවිජ්ජා යෝගය කියලා යෙදී ගත කරනවා. අපි යෙදී ගත කරන්නේ අවිද්‍යාව බව දන්නේ නැහැ හරිම අහිංසකව. හැබැයි Tamanටම පිහින් යනගන්න වැඩ තමයි කරන්නේ. ඉතින් එවැනි අවිද්‍යාවේ තියෙන මේ නපුර දැන දැනත් මේක තමන්මයි මේක කරගන්නේ කියන කතාව කිසිම තිරසනෙකුට යක්ෂයෙකුට ප්‍රේතයෙකුට නිරිසතෙකුට අවබෝධ කරන්න බෑ මොකද එයා මේ භවයට ආසාව නිසා, කාමයට ආසාව නිසා, ditthියට ආසාව නිසා ඒවා වඩන්න වඩන්න වඩන්න මේ අවිද්‍යාව වැඩෙනවා. ඉතින් අවිද්‍යාව වැඩෙනකොට හොරෙක් හොරෙකුට කරන්නා වූ දඬුවමක් වගේ හතුරෙක් හතුරට කරන්නා වූ දඬුවමක් වශයෙන් ගත කරන හැම චිත්තක්ෂණයකම පුදුමාකාර පිළීමක් ඇති කරනවා. ඒ දැන දැනත් එතන ඉඳගෙනත් කරන්නෙම අවිද්‍යාව වඩන ඒක බුදුහාමුදුරුවෝ පිටිපස්සේ යන සිව්වණක් පිරිසගෙත් දැන් අද වෙනකොට 2600ක් ගත කරලා තියෙන එකෙත් ඒ බෞද්ධයයි කියන වැඩපිළිවෙලෙත් මේ අවිද්‍යාවේ අඩු ගතියක් පේන්න තියෙනවාද කියලා සාධාරණ සැකයක් තියෙනවා. ඒ කරන්නේත් මිත්‍යා දෘෂ්ටිකයන් කරන වැඩමයි අවිද්‍යාවමයි වැඩෙන්නේ. නමුත් අහිංසකයි. මොකද හේතුව මේ අවිද්‍යාව වැඩ කරන්නේ වංචනික ස්වරූපේ. කවුරක්වත් දන්නේ දැනගත්තොත් නම් සලකා බලાવી. සලකා බැලුවොත් නම් තේරුම් ගනිවි. තේරුම් ගත්තොත් නම් පැත්තකට වෙයි. ප්‍රහාණය කරයි. ප්‍රහාණය කරනවට වඩා අවිද්‍යාවට යනකොට තියෙන්නේ මේකට පොහොර දාන්න එපා. මේකට යෝග වෙන්න එපා. මේකට ආහාර දෙන්න එපා. ඒ නිසා අවිද්‍යාව පැත්තට යනකොට පින් කිරීමක් ගැන කතා කරන්නේ නැහැ. පවුන කිරීමක් ගැන විතරයි කතා කරන්නේ. නැත්තම් හික්මීමක්, විරමණයක් නොකර සිටීමක් කතා කරන්නේ. ඉතින් හරියට ඇගරි දෙනවා. මොකද බෞද්ධයාට මොනව හරි කර කර ඉන්න ඕනේ જાතියක්. මොකද අනික් කට්ටිය ආගමික කටයුතු කරන ඉතින් අපිට මොකක්වත් නැහැ නේ. ඒ නිසා අපිත් කොහොම හරි අනික් කට්ටිය කරන විදියට ආගමික වැඩ පිළිවෙල කරන්න පටන් ගන්නවා. ඒ කරන හැම තැනකදීම නැත්නම් බොහෝ තැන්වල මේ අවිද්‍යාවට පොහොර වැටෙනවා. ඒ නිසා කරගන්න කෙනෙකුට කරගන්න අරින්න එක ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ සංවේගය පහළ වුණා නම් බය පහළ වුණා නම් ඒක දැනගන්න පහළ වුණා නම් තමයි තේරෙන්න පුළුවන් ඒක විරුද්ධ වෙන්න අයිතියකුත් නෑ අපට. හැබැයි විරුද්ධ නොවීමේ අදහස කරේ සම්බන්ධ වුණොත් ඉතින් දුක අඩු කරන්නත් බෑ. ඒ නිසා ප්‍රයෝගයෙන් එහෙම නැත්නම් ප්‍රයත්නයෙන් ක්‍රමසහවිදි යොදන්න ඕනේ කරන කෙනෙකුට කරගන්න දෙන්න විරුද්ධ වෙන්න යන්න එපා. එතකොට විශාල යුද ප්‍රකාශයක් කරන්න වෙනවා අපිට අනවශ්‍ය ප්‍රශ්නයක්. හිමීන තමන් ඒ දේ නොකර සිටීමේ හැකියාවට අපි කියනවා හික්මීම කියලා. සීලය කියලා. විරමණය කියලා. ඒක කරන්න පුළුවන් මනුස්සයාට අපි යෝගාවචරයි කියනවා. තපස කියලා කියනවා. භ්‍රමචර්ය කියලා කියනවා. ඒ නිසා මේ අවිද්‍යාව පැත්තට යනකොට මේක දැනගන්නේ අපි අපි මෙතෙක් කල මේ තරමේ තමයි කෙරුවේ අපි විවිධාකාර නිදහසට කරුණු දුන්නා විවිධාකාර ඛණ්ඩ වෙච්ච වෙච්චාම කබරෝගය වුණත් තලගෝයා කරගන්න ඕනේ හේතු කරුණු දැක්කුවා. ඒ හේතු කරුණු දැක්කම කවුරුත් රැවටෙන්නේ නැහැ. මාර පාක්ෂික වෙන එක විතරයි වෙන්නේ. කෙලෙස් හේතු එක විතරයි වෙන්නේ. දැන්වත් අඩු ගහන කටවහගෙන මේ තකතිරුකම් කෙරුවට කමන්නේ කියා බාන්න නැතුව මේක අඩු කරන්න බලන්න නම් කාමෝග භවෝග දිට්ඨෝග හරහා අවිජ්ජෝග කියන අවිද්‍යාව පිළිබඳව දැනීමක් ඇති කරගන්න මෙන්න මෙහෙම කියන්න පුළුවන් ආරම්භයේදී දේශනාවේදී. කාමෝග භවෝග දිඨෝග කියන හැඟීමකින් තොරව ඒ පිළිබඳව කිසිම දැනීමකින් තොරව ඒවා පිළිබඳ අත්දැකීම් තොරව මේ අවිජ්ජෝග කියන බණකට ඇහුනොත් heart attack වෙලා මැරෙන්න ඉඩ තියෙනවා අර දිවයට තියෙන පෙත්ත ඕන වෙනවා ඉදාට බණ අහන කොට කට්ටිය ඉන්නවනම් heart attack කට්ටිය පෙත්ත අතේ තියාගන්න දැන් ඉතින් මේකෙදි එච්චර එන එකක් නැහැ. මොකද දවස් 3-4ක් අපි කාමෝග, භවෝග, ditthෝග ගැන කතා කරපු නිසා. එහෙම නැත්තම් මේ මෙතෙක් කල් අපි මොකද්ද මේ කරේ? මොනවද උනේ කියලා දැනනකොට වෙන කාටවත් දොස් කියන්න බෑ. තමා විශ්ීම මේ කරගත්ත දේ නිසා අන්තිමට අර පපුව පැලන එක විතරයි සිද්ධ වෙන්න පුළුවන්. එතකොට TNT පෙත්ත තියාගන්න ඕන දිවයට. හදිසි කට්ටියට නිකන් දෙනවා ස්පිරිතාලේ. හරි ගණන් ඒ පෙත්ත. දිවට තියාගත්තාම පොඩ්ඩක් heart attack නතර වෙනවා. ඉතින් උඟක් වෙලාට මේ බණ කියනකොට මම මතක් කරනවා මේ අපේ first aid පෙට්ටිය නෑ. තියෙනවා නම් ඒක එකනට බෙදලා දීලා පටන් අර ගන්න පුළුවන් බණ. ඒ නිසා හුදුවට සීයලවන්න අපි මෙතෙක් කල් කරගෙන ගිය භාවනාව, ධර්මදේශනා, අපේ අත්දැකීම්, අපේ දැනුම අපි ඔක්කොම ඉදිරිපත් කරගෙන මේක මේ අවිද්‍යාව කියන එක අපි තෝරගන්න හදන්නේ ඒත් ඒ සම්පූර්ණ විශේෂේෂ්ත්‍රයෙන් කොච්චර පොඩ්ඩයිද අපිට තේරෙන්නේ වැටහෙන්නේ කියලා ඒක කොච්චර විශාලද කියනවනම් ඒක ਸਰුවඥ විශයක් පාටපත් වෙනවා. අවිද්‍යාව පිළිබඳ දැනගැනීම ਸਰුවඥ විශයක්. ඒක අවිද්‍යාවපච්චය සංකාර සංකාරපච්චය විඥාන විඥානපච්චය නාම රූප නාම රූපපච්චය සලආයතන සලආයතනපච්චය පස්ස පස්සපච්චය වේදන වේදනපච්චය තණ්හා කියපු තැන ඉඳලා තමයි අපිට යන්න පුළුවන්. ඉතින් එහාට tire පිටිපස්සේ තියෙන මේ වැඩ ගැහැල. හැබැයි ඒක මූල ධර්ම වශයෙන් අල්ලගන්න පුළුවන් මේ තෘෂ්ණාව ගැනවත් කාමෝගය ගැනවත් පොඩ්ඩක් හරි හැඟීමක් තියෙන කෙනා හිතා ගන්න පුළුවන් මේ එලි බැහුණාට පස්සේ එලි දැක්වාට පස්සේ කාමේ දැක්කට කාමේ ඇතුලේ කොට ගැහි ගැහි තමයි එන්නේ අවිජ්ජාපච්චය සංකාර සංකාරපච්චය විඥාන විඥානපච්චය නාම රූප නාම රූපච්චය සලආයතන සලආයතනපච්චය පස්ස පස්සපච්චය වේදනා වේදනාපච්චය තණ්හා එතකොට අපි දැනගෙන වැඩ කරන්නේ තණ්හාවෙන් මෙහාට තණ්හාව ළඟට එනකොට තොවිලේ පටන් අරන් ඉවරයි වෙස් බැඳලා ඉවරයි. නැටුවත් නැතත්. දැන් මේ අවිද්‍යාවට යනකොට ඒක මුලට ගෙනියන්න වෙනවා. ඒක ගැන කියනකොට මේ අවිද්‍යාව ගැන මතක් කරනකොට අටුවාචාරින් වහන්සේලා විශේෂයෙන්ම මේ ਸਰුවච්ච දේශනාව තේරුම් ගන්න පුළුවන් විදියට කන්න පුළුවන් විදියට දිරව ගන්න පුළුවන් විදියට හදනකොට කියනවා අවිද්‍යාව දෙතෑවරයි දෙයාකාරයි මිච්ඡාපටිපත්‍ය අවිද්‍යාව අපපටිපත්‍ය අවිජ්ජා කියලා. ඒක ඉස්සෙල්ලේ නැතනවා අපපටිපත්‍ය අවිජ්ජා දෙක මිච්ඡාපටිපත්‍ය අවිජ්ජා. අපපටිපත්‍ය අවිජ්ජා කියන්නේ අපි උප්පත්තියම මේවා දන්නේ නැහැ. අපි අපේ දැනුම ඇතුව නෙමෙයි උපදින්නේ. උපදින්නේ අවිද්‍යාවට අදාළ පැත්ත මිසක් අවිද්‍යාව නැත කරන පැත්තක් අපේ අම්මලා තාත්තලා ළඟත් නැහැ අපේ ඥානගතවත් නැහැ කර්ම ශක්තිය වලවත් නැහැ විශේෂේස් වල භෞතික ලෝකෙත් නැහැ ඒ නිසා අපි ඉගෙන ගන්න ඕනේ අවිද්‍යාව කියන්නේ තරම් භයානක දෙයක් එහෙම නැත්නම් පොඩි එකෙක් ගිනි ගොඩක් ගාව සෙල්ලම් කරනවා වගේ ඒකට අත දාන්න ඉඩ තියෙනවා. දලිපියක් අත දුන්නා පස්සේ Tamange අත කපා ගන්න ඉඩ තියෙනවා. ඉතින් එවැනි නොදැනුවත්කමක් පෘථග්ජනයන් තුල තියෙන බාලයේ ගින්දර වගේ ඉන්නවා වගේ නෙමෙයි. පොඩි දරුවෙකුට බ්ලේඩ් එකක් හමුනාට වැඩිය ඉතාම භයානකයි පෘථග්ජනයා මේ අවිද්‍යාවත් එක්ක වැඩ කරන්න හැටි. ඒක නැති කරන්න පුළුවන් එකක් තමයි බුද්ධ ආදී උත්තරමන් වහන්සේලා මේකේ අනතුරු ගැන දනවන බණ අහලා නොදැනුවත්කම දැනීමෙන් නැති කරන්න පුළුවන්. ඒකට අපි සාමාන්‍ය අධ්‍යාපනය කියලා කියනවා. එතකොට තව එකක් තියෙනවා මිච්ඡාපටිපත්‍ය අවිද්‍යාව කියලා වැරද්ද බොරුවක් වශයෙන් සලකගෙන අපි කටයුතු කරනවා. ඒක නම් මොනම අධ්‍යාපනයකින් නැති කරන්න බෑ. අපි කියන වරදවා වටහා ගැනීම. මේ ලෝකේ තියෙන හැම දෙයක් පිළිබඳවම සෑහෙන ප්‍රදේශයක් අපි දන්නවයි කියලා හිතාගෙන ඉන්නවා. හැබැයි ඒක වංචනික දෙයක්. ඒ අපි හිතාගෙන ඉන්න මතිමතාන්තර අපි බමුණු මත කියලා කියන්නේ. මොන්න තාලේ කිරුවත් ගලවන්න බෑ. ඒක තමයි මේ අවිද්‍යාව දුරු කරන්න බැරි පැත්ත. නොදන්න දේ කියලා දෙන එක ළමයෙකුට බහ බහ තෝරලා දෙන්නා වගේ වැඩක්. නමුත් හැම කෙනෙක්ම තමන්ගේ මේ පොදිය අල්ලගෙන ඉන්නේ අම්මා මුත්තා කිව්වත් අතාරින්න තියෙන්නේ. ඒක අරින්න අමාරුයි. ඒක නිදර්ශනයක් වශයෙන් කියනවා ඉස්සර රජවරුන්ගේ තිබුණා පුරුද්දක් රජකම ගන්න ඉස්සර දරුවෝ පිටත් කරනවා කැලේට ගිහිලා කියනවා කැලේ ඉඳලා ස්වභාවයත් එක්ක ඉඳලා යැපෙන්න දැන් කාලේ තියෙන ස්කවුටින් කියලා එකක් තියෙනවා බාල දක්ෂ ව්‍යාපාරේ ඉඳලා පුරුදු වෙන්න කියලා. ඒකල කියනවා ගමන් වියදම් දෙන්න බරපැන අරවන්න කවුරු හරි ගුරුරෙක් ගාවට ගිහිල්ලා තිරේක සාත්‍රයක් ඉගෙනගෙන වරේ. මොකද රජකම කරනවා කියන එක ලේසි වැඩක් නෙවෙයි. ඉතින් මෙහෙම කුමාරවරු දෙන්නෙක් තම තමන්ගේ රාජ්‍ය වලින් පිටත් වෙලා හිමවණේට ගිහිල්ලා එහෙදි හම්බුණලු දෙන්න දැන් මේ දිතාපාමොක් ආචාර්ය හම්බ වෙන්න යන වෙලාව. දෙන්නම ඇවිල්ලා තියෙන රාජධානි දෙකකින් දෙන්නම මෙහෙවලා තියෙන පිය මහරජුරු කියලා තිනවා කැලෙත් හිටපන්. ඊට පස්සේ ගිහිල්ලා ගුරුවරෙක් හම්බ වෙලා අතිරේක ශිල්පයක් මොකක් හරි ඉගෙන ගනි. මේ මිනිස් පාලනය කරන්න බෑ නැතුව. ඉතින් මේ දෙන්නම තේරුම් අරගත්තේ මේ වීණා වාදනයේ වීණා වාදනය ඉගෙනගෙන ඉන්නයි යන්නේ. ඉතින් මේ කැලෙන් එහා පැත්තේ ඉන්න දක්ෂම දක්ෂ වීණාව පිළිබඳව සංගීත භාණ්ඩය පිළිබඳව දන්න ගුරුවරයෙක්. ඉතින් එක්කෙනෙක් කිව්වලු මම මොනම දෙයක්වත් දන්නේ නැහැ වීණා වාදනය පිළිබඳව. මට ගෙදරින් එනකොට මව්බිසෝ දුන්නා කහවණු 1000ක්. මම මේ කහවණු 1000 ගුරුවරයාට පූජා කරලා දරදී ඇදලා අන්තිවාසිකෝ ඉඳලා මම ඉගෙන ගන්නයි යන්නේ කියලා. අනිත් එක්කනා කිව්වලු ඔය කතාවම තමයි මට කියන්න දෙන්නේ. මගෙත් අපේ අම්මා එනකොට පියවහ රජුරන්ගේ උපදේශයට මව්බිසව මට කහවණු දහක් දුන්නා. මරත් කිව්වා වීණාව ඉගෙනගෙන ඉන්නේ කියලා. හැබැයි මට තියෙන ඔයාට වගේ නෙවෙයි භාගයක් දන්නවා කියලා ඒක. උපකරණේ මොකද්ද? ශ්‍රී ලංකන හරි මම දන්නවා කියලා. හොඳයි. දැන් මේ දෙන ඉතින් කැලේ ගෙවාගෙන දැන් දෙන්නෙක් නේ යන්නේ. ගිහිල්ලා දිසාපාමක් හම්බුනාට පස්සේ පළවෙනි එක නා කිව්වලු මම මොනම දෙයක්වත් දන්නේ මට අවශ්‍යයි මේ වීණා වාදනය මම ළඟ තියෙන මෙච්චරයි පඳුරු ඒක ඔබතුමා බාර ගන්න මාවත් බාර ගන්න මට කියන තියෙන කියන අත්පය රාජකාරි මොනවාර තියෙනවා නම් කියන්න මම දරතිය ඇදලා පත්තාන කරන්න අන්තේවාසිකේ ආ හොඳයි එහෙනම් ශිෂ්‍ය ශිෂ්‍යයන් අතරට යන්නේ කිව්වලු රුපියල් කාමණු 10 තියලා යන්නේ කිව්වලු අනිත් එක නා කිව්වලු මමත් ආ වීණාවාදනය කරන්න මට පඳුරු මෙච්චර තියෙනවා. මම භාගයක් දන්නේ නැඳ ඔබතුමාට 500ක් දෙනවා. මමත් බාර ගන්නයි කිව්වලු වීණාවාදනය. ආ ඒක බෑ. වඩ 2000ක් ඕනයි කිව්වලු. ඊට පස්සේ කොහොමද දැන් මම භාගයක් දන්න කෙනානේ. ඒ භාගයක් දන්න කෙනාට මම 10න් 500 දුන්නේ නැහැ නේද? ඔය දන්න ටික මකන්න අලුත් එක්කනට කියලා දෙනට වැඩි අමාරුයි කිව්වා. ඔබ දන්නවයි කියලා හිතාන ඉන්න ටික මකන්න 1000කට වැඩි යනවා. නිසා පුළුවන් නම් 2000ක් ගිහලා ඇතුළට වරෙන් නැත්තම් පලයි යන්න කියලා. ඒ නිසා මේ අර්ධ දැනුම අන්තිම භයානකයි. ඒකේ විශාල මාන්නයක් ඇති කරලා දෙන අටයට වගේ නෙමෙයි මම දන්නවනේ කියලා. ඊටත් එයා දන්නේ බුදුහාමුදුරගේ දැනුවත් එක්ක බලනකොට මොනවද අපි දන්නේ? අපි මේ අන්ධහැර පාගන කියා බාන්න හදන්නේ අර ශිල්පේ දන්නවා මේ දක්ෂකම තියෙනවා මේකට සූරයි කියලා. බුදු කෙනෙක් ඉපදිච්ච ලෝකයක් මේක. අපිට අඳුර පාන දෙයක් නැහැ. අඳුර පාන හැම වෙලාවකම බුදුහාමර නිග්‍රහ වෙනවා කියලා හිතා ගන්න. එච්චරයි කියන්න තියෙන්නේ. මේ අර ශිල්පේ මම දන්නවා අර ඥානේ මට තියෙනවා අරක තියෙනවා මේක තියෙනවා කියලා මී අරත් අප්පුලන්නා වගේ කෑ ගහනකොට අපි කවුරු එක්කද මේ කොහෙද ඉඳගෙන මේ කතා කරන්නේ? ඒක නිසා විශයක් ඉගෙන ගන්න ඕන නම් දන්නේ නැහැ කියන එක හරිම හොඳ පදනම. ඕනේ ගුරුරේ බාර ගන්න. ඒ නිසා මේ අවිද්‍යාව දෙතෑවරියට කරන දන්නේ නැතිකම එකක්. දන්නවයි කියලා හිතාගෙන ඉන්න තකතිරකම තව එකක්. අද තියෙන්නේ ඔන්න ඔය දන්නවයි කියලා හිතාගෙන තකතිරකම නිසා තමයි මේ සරල භාවනාවක්වත් කරගන්න බැරි. ඒ ගතිය අබෞද්ධය තුල නෑ මේ භවනා සමාධි උගම ගෞරවයෙන් ඇවිල්ලා මුස්ලිම් මිනිසෙක් හරි කතෝලික මිනිසෙක් හරි පොඩි දරුවෙක් ආවද යාර කීර දුන්නේ අහනවා වෙන දෙයක් නෑ මේ බෞද්ධයා කියන සතා ඉන්නවනේ මොන තාලෙන්වත් මොන දේ කිව්වත් අර ගෙදරින් ගෙනාව අර බහුමත එහෙම නැත්නම් ඒ ගෙනාපු මත නිසා කොච්චර එකම දේ දහසරයක් කිව්වත් ඇහෙන්නේ නැහැ. ඒ මොකද එයා හිතනවා අර gederin gena අපේක වටිනවා මෙහෙන් දෙන එකට වැඩි. ඉතින් මෙහෙන් දෙන දේ ඇහෙන්නෙත් නැහැ. ඒක නිකන් උඩින් යන කලෙ මොනින් නමල වතුරයක් කිරුවා වගේ. ඉතින් මෙන්න මේ අවිද්‍යාව දුරුවන් කරන්න Tamanට ඕනේ වුණත් මයි ළඟ තියෙනවා මෝඩකම් මයි ළඟ පැහිකම් තියෙනවා මම අයියා වෙන්න හදනවා මම අක්කා වෙන්න හදනවා කියලා කාට හරි නිහතමානී වෙන්න උනත් බැරි තරම් දැඩි ග්‍රහණයක් මේකේ තියෙනවා මාර බලවේගයක් තියෙන එකයි මේකට ඕගයක් කියලා කියන්නේ මට අහිංසක වෙන්න උනට අහිංසක වෙන්න බෑ යන්න හැම තැනදීම අඟ උස්සන්න හදනවා හැම තැනදීම අඬ හරපාන තප්පුලනවා ඉතින් දන්න මනසට තේිනවා මේ හෙළුවෙන් නටන්නේ පස්ස එළියේ නටන්න නටන්න ඉන් බලන්නේ රජුවක් හිතනවා අනේ මොනවද මේ පෙන්වන්න හදන්නේ කියලා. ඒක නිසා මේ ධර්මයේ ඉදිරි පිට භාවනා ඉදිරි පිට ਸਰවඥාන්සේ ඉදිරි පිට නියතමානී වෙන්න වෙන්න ਸਰවඥාන්සේ අපිට උගන්වන්න ලේසියි. දැන් මම අරක දන්නා මම දන් දීලා තිනවා මම සිල්ලා කළා තිනවා මට සමාධිය තියෙනවා මට අරක තියෙනවා මේක තියෙනවා කියලා කියනවනේ ਸਰවඥාන්සේ බව පිළුණු වෙච්ච බතක් වගේ විසි කළා දාන. බෑ කරන්න බෑ. ඒ ඒ තියෙන අවිද්‍යාව නිසා. ඒ අපි අහිංසකව අපි පිළිගනිමු අපි ඔක්කොම ගාව පැහැය වෙන්න පුළුවන් ගතිය ඕන ගතිය තියෙනවා. අයියා වෙන්න ඕන ගතිය තියෙනවා. අක්කා වෙන්න හදන ගතිය තියෙනවා. මම පාන තියෙන ගතිය තියෙන නිසා අපි හිතමු අපිට මේ තියෙන මේ මිච්ඡා ප්‍රතිපatti අවිද්‍යාව දැක්කොත් අරින්න පුළුවන් කියලා බුදුහාමර පුංචි සමීකරණයක් දෙනවා. තමන්ම තමන්ගේ තකතිරුකම දැක්කොත් මරිකම දැක්කොත් අඟ දැක්කොත් පැහිය වෙන්න හදන ගතිය දැක්කොත් ජානතෝ භික්කවේ පස්සතෝ ආසවාණං khයං වදාමි න අජානතෝන අපස්සතෝ මගේ තියෙන අඩුපාඩු කණික මම දාන්නවනම් ඒක අයින් කරන්නවට පුළුවන්. දන්නේ නැත්නම් පෙට්ටියට දාලා ලොක් කරා වගේ කිසිම කෙනෙකුට බුදුන්වත් හදන්න බෑ. ඒකෙන් හදන්නත් බෑ. ඒ නිසා වස්සමාදන් වෙච්චාම අපි සංඝයා වහන්සේලා එකිනෙකාට පවර ගන්නවා. දිත්තේනවා සුතේනවා පරිසංකායවා වදන්ත මං ආයස්මන්තෝ පස්සන්තෝ පටිකරස අනුකම්පං උපාදාය වස්සන්තෝ පටිකරසාමි. ඇවැත්ති මං ඔබතුමත් එක්ක නැත්නම් පිරිසත් එක්ක මාස් තුන මාස් තුනක් හිටියා. වස් කාලයක් හිටියා. ඉතින් මන් ළඟ වැරද්දක් තිබුණා දැක්කා හෝ මා ළඟ වැරද්දක් තිබුණා ඇහුණා හෝ මා ළඟ වැරද්දක් තියෙනවා කියලා සැක කරා හෝ තියෙනවා නම් කරුණාකර මට කියන්න මම ඒක දැක්කොත් මං හදාගන්න. කියලා සංඝයා වහන්සේට පවරන ලොකු ස්වාමීන් වහන්සේත් පවරන. පොඩි ආමරොත් පවරන. මේක තමයි ශිෂ්ටාචාරයේ ඉහළම ශිෂ්ටාචාරය. අනේ කරුණා කරලා මේ බුද්ධ ශාසනයක් හම්බ වෙච්ච වෙලාවේ, මනුස්සාත්ම භාවයක් හම්බ වෙච්ච වෙලාවේ, ක්ෂණ සම්පත්තියක් හම්බ වෙච්ච වෙලාවේ, කල්යාණ මිත්‍ය හම්බ වෙච්ච වෙලාවේ, මේ අවිද්‍යාව ගැන දන්න වෙලාවේ, පැවිද්දක් තියෙන වෙලාවේ අනේ කඳු කම්පා කරලා මට වැරද්ද කියලා දෙන්න කියලා. මෙහෙම නියතමානිකමක් කොහෙද ලෝකේ තියෙන්නේ? හැම වෙලාවෙම අපි වැරදි වහගෙන නැති ಗುಣ මවාගෙන වැරදි වහනවට කියනවා ෂටගති කියලා. නැතිකුණ මවාපාන කියනවා මායාවී ගති කියලා. අද ලෝකේ ෂට මායාවී ගති වලින් පෙත්ත කපලා තියෙනවා. ඒ ගැන කියනකොට මට හරියටම නොකිය බැරි වචනයක් තමයි අපේ දරුවන්ට මේ දේ දුන්න සාපේ තමයි අපි අද විඳින්නේ. දරුවන්ට ෂටගති බහ මායාවේ ගති වෙලා පුම්බණ්ඩ හදනවා. දෙමාපියෝ කරනවා මේක. ගුරුවරු කරනවා මේක. ඒක ලියලා ඒ ළමා ගති අහිංසක ගති මොකක්වත් නැති කරලා. ඉතින් ඊට පස්සේ උන් අම්මට තාත්තට වෛර කරනවා. දැන් අද උදේ වණක් ඇහුවා බණක් කිව්වා මේ ਸਰවචනාංශෙම රාහුල කුමාරයාට කියනවා ආ රාහුල කුමාරයාට තාරිපුත් හාමුදුරන්ට බහලා දෙනවා රාහුල කුමාරයාට පොඩ්ඩක් මේක බලාගෙන පැවිදි කරලා කටයුතු කරන්න. දැන් පුංචි රාහුල හාමුදුරුවොත් එක්ක බුදු හාමුදුරුව අහනවා. දැන් රාහුල හාමුදුරුවෝ ගැන අනුකම්පා කරලා පුංචි කහින්දා සාරිපුත්‍ර සාංශි පොතපතක් කියලා දෙනවා ශිවපචයත් ඡපේලා දෙනවා අරසා කරනවනේ අම්මා අප්පා වගේනේ ශාසනේ අම්මා වගේ තමයි ඉතින් උපාධ්‍යයන් වහන්සේ දැන් ගෙදර අම්මා අප්පා නැහනේ වෛර කරන්න දැන් රාහුල හාමුදුරන්ට තියෙන සාරිපුත්‍ර හාමුදුරන්ට වෛර කරන එක විතරයි බුදුහාමුදුරුවෝ අහනවා මේ අභින්න සංවාසයේ නිසා සාරිපුත්‍ර හාමුදුරුවෝ පිළිබඳවට වෛරයක් එනවද කියලා හිතා ගන්න පුළුවන්ද බුදුරජාණන් වහන්සේ මේ පෙන්වන්න හදන්නේ මොකද්ද කියලා. ගෙදර හිටියනම් අම්මයි තාත්තා එක්ක ඉන්නේ අම්මයි තාත්තා එක්ක වෛර කරනවා. ඒක සාමාන්‍ය දෙයක්. ඔයගොල්ලෝ නිකම් පැංගිලි මූරු මූණට පැංගිලි විසි කර ගන්න ඕනේ. දෙමව්පිය දරුවන්ගේ වැඩේ අම්මට අප්පට වෛර කරනවා. මොකද උදේ ඉඳලා හැන්ද වෙනකන් දරුවන්ට හම්බ කර කර දෙන්නේ. උන් කියන ඔච්චර කෙරුවත් අප්පට තාත්තට ඔయిత වැඩි දමක් අපට කරතයි. ඔය අම්මලා තාත්තලා මේ අපි වෙනුවෙන් උපරීමේ කරන්නේ නැහැ කියලා. දැන් හිතන්න අවුරුදු 7 ගිහිල්ලා බාර දුනා කියලා උපාධ්‍යයන් වහන්සේද? ඌ එක දැන් අම්මා අපා නැති නිසා ඌ උපාධ්‍යයන් තමයි වෛර කරන්නේ. උපාධ්‍යයන් වහන්සේ කියන්නේ ගුරුවරයා. බුදුහාමුදුරු කියලා අහනවා කිංච අබින්න සංවාසං උපවදෙය්‍ය පඬිතෝ මොකද රාහුල ඔබ නිතර ඇසුරු කරන්න හම්බ වෙනවයි උනාට ඇතුළු වීම නිසා මේ පඬිතෝ සාරිපුත්‍ර සාන්තට වෛර කරනවාද කියලා සාරේ රාහුල හාමුදුර කියනවා නෑයි කියලා. අවංකව කියනවා නම් ඒක බොහෝම අමාරුයි කියන්න. ඒක නිසා අපි මේ දරුවන්ට කරන වැඩේ නිසා මේ අහිංසක දරුවන්ට දෙන මේ කුණු හරපු ඉගැන්දිලි තමයි අවුරුදු 6 පන්ති ඉගෙන ගත්ත 6 පන්තියේ අවුරුදු 6 දී 5 දී ගිහිල්ලා එකේ පන්තියේ පටන් ගත්තාම 12 වෙනි වසර සඳහා ඉස්කෝලේ ගිය කාලේ මට පැහැදිලිවම තේරෙනවා මගේ ළමා කාලේ ඉතාලම කැත විදිහට මගෙන් හොරකම් කරනවා කියලා. ඉස්කෝලේ ගියා මං. අපේ ඉස්කෝලේ වැඩියෙන්ම පාසලට ගිය දරුවෙක් මං. මගේ දෙමාපියෝට වැඩිය මගේ ගුරුවරු මට ආදරේ මං හිතුවක් කර එක වෙනම කතාවක්. හැබැයි මට තේරෙනවා උගන්වන කිසිම දෙයක් අපිට අදාළ නැහැ. කොහෙදෝ රටක කොහෙදෝ කුණු හරපයක් කටපාඩම් කරන්න ඇවිල්ලා ඒක කියවලා අපේ ළමා සුන්දරකම හොරගම් කරලා ඒක වමාරන්න පුළුවන් කාට තෑගි දෙනවා. විවාහකට ගිහිල්ලා. මට ටිකක්ව මාරන්න පුළුවන් හැබැයි. කියන කුණු හරපේ ආයේ උත්තරේට ලියන්න පුළුවන්කම තිබුණා මට. ඉතින් ලියමනේත් හැබැයි මෙහෙමයි මට ලකුණු 33 ගන්න බෑ. 30ක් ගන්නවා මම. අර ප්‍රශ්න පත්‍රේ බර්ණ එකන අනුකම්පාවෙන් ලකුණු තුනක් දීලා මාව පාස් කරනවා. ඕහොමමයි පාස් වෙලා තියෙනවා. ඒක නිසා මට අධ්‍යාපන එච්චර දක්ෂ නැහැ. ඒ අනුකම්පා කරනවට ප්‍රශ්න උත්තර බලන එකන අතින් ලකුණු තුනක් දීලා තමයි පාස් කරන්න 30 ගන්නවා හැබැයි. ඉතින් අයියා මං දැන්. කරන කරන විභාගේ දෙවෙනි සැරේ හරි පාස් වෙනවා. නැත්තම් මං වගේ මැට්‍රික් විශ්වවිද්‍යාලයයි කියලා ඕගොල්ලන්ට හිතන්න පුළුවන්. අපේ ගෙදරයි විශ්වවිද්‍යාලය අතරමැන් තමයි මහවැලි ගඟ තියෙන්නේ. මම වැටෙන්න තිබුණේ මහවැලි ගඟට වැරදිලා එහායි උරට වැටුණා විශ්වවිද්‍යාලය. ඒකට ගියාට පිස්සු ඩබල්. ඒකේ ඉන්න පිස්සොයි ඒ ඇඳලා තියෙන ඇඳිල්ලයි අපිට අඳන ඇඳිල්ලයි බලපුවාම මට දෙවෙනි අවුරුද්දේදී භාවනාව හම්බුණා. සතිය. ඊට පස්සේ මේ චිත්‍ර ඉතාම විචිත්‍රව දැක්කා. ඊට පස්සේ මම පශ්චාත්තුපාදි කරන්න ගියා. ගණ්ඩම දෙයක් නැහැ. කුණු වෙලා පිලුණු වෙලා ගණ්ඩම දෙයක් නැහැ ආයතනයක. සත්ත පහක gedet ඇති වැඩක් උගන ගන්නෑ. හැබැයි සලකන්නේ ඔක්කොම අම්මා මෙයා දැන් පශ්චාත්තුපාදි කරනවානේ කියලා. ඉතින් මට මේ චිත්‍ර පෙනිලා මම මේ කියන්නේ. ඉතින් අපි මේ දරුවන්ට මේ ලනුව දීම පැත්තක දාලා අපි කාලා තියෙන හැටි බැලුවොත් මේ මිච්ඡාපටිපත්‍ය අවිජ්ජා එහෙම නැත්නම් මේ අපපටිපත්‍ය අවිද්‍යාවල ਸਰුවචනන්සේ උත්සාහ කරන 84000ක් ධර්මස්කන්ධය දේශනා කරලා දන්නේ නැත්නම් මේ ටික දැනගන්න 84000ම ඕනේ නෑ දාන දෙන එක හොඳයි හොරකම් කරනවට වැඩිය. ඉතින් ඕකට බණ කියන්න ඕනේ නෑනේ. ඊට පස්සේ දාන දෙන කෙනා සිල් රකින්න එක වඩා හොඳයි. ඒ නිසා දාන දෙන ගමන් හෝ දාන යතහැල්ලා හරි ගන්න සීලේ රැකපන්. ඊට පස්සේ දාන සීල දෙකට වඩා ඒ දෙකම හොඳයි. දු සීලුන්ට වඩා සීලන්ත එකයි. මේ දෙකටම වඩා හොඳයි සමාධි භාවනාව. ඒක නිසා මේ දෙකම කරන ගමන් හෝ ඒක වෙnderලා සමාධි භාවනා කරපන්. ඊට පස්සේ මේ දාන සීල සමාධි භාවනා තුනටම වැඩි හොඳයි විපස්සනා භාවනාව. ඒකත් කරපන්. එතකොට තමයි මාර්ග ඥානය ඵල ඥානයක් ලැබෙන්නේ කියලා උන්වහන්සේ ඉතින් ටිකෙන් ටික ටිකෙන් ටික දෙනකොට අපි දානේ අල්ලන ඇල්ලිල්ල බලන්නේ සිල් දෙන්න සිල් රැක ගන්න වෙලාවක් නැහැ මේ දාන කටයුතුමයි. මොකද ඒකෙන් අපිට අන්ධහැර බය වෙනවා අසෝලාගේ පුතා මෙහෙම දන් දුන්නා පිටි ගානේ ලියලා ගහලා තියෙනවා දැකලා නේද අසවල් දානේ අසෝලා විසින් දෙන්නදී කියලා මේ වගේ ස්ථානක වෙන තැනක නම් පිටි කීයක් නාස්ති කරලා තියෙයි කියලා දිහිතන්නේ මේ කොයි හරි දැකලා තියෙනවද කවුරු හරි අසෝලාට පින් පින්ස අසෝලා මෙතන කැත කරන ලදී කියලා ලියලා නැහැ නේ ඉතින් මේ ධම්මජීවාමතු කරපු දෙයක් නෙවෙයි. ඊටසේ 60 ගණන් වල පටන් ගත්ත දෙයක්. කිසිම කෙනෙක් මේකට දෙන දාණයකට දෙන මුදල බලාන ඉඳදී මොහොතට විසි කරත් දීලා මොනවත් බලාපොරොත්තු වෙන්න එපා මේකේ. බිත්ති ගත කරන්න එපා මේකේ. ගිල ඕන දැනක බලන්න ලංකාවේ තියෙන ඕන දැනක එහෙම බිත්ති ගත නොකරපු තැනක් තියෙනවා කියලා. ඔයගොල්ලෝ කල්පනා කර බලන්න ඕගොල්ලෝ දාන දීලා කී පොලක අන්ධහැර පාලා තියෙනවද කියලා මේ වුණා කොච්චර කී පොලක බිතු සිතුවම් කුරුටු ගී කැත කරපු තැන් තියෙනවද කියලා. මම මේ මේ දොස් කියනව නන් නෙවෙයි. මොකද හොරකම් කරන යෝන්ගේ පිටුවල ලියනවට වැඩිය හොඳයි දන් දෙන යෝන්ගේ ඒවා පිටුවල ලියන එක. නමුත් සාසනයක් තියෙන වෙලාවේ මේ දාණයට වැඩිය සීලයක් තියෙද්දී අපි මේ වඩා හොඳ දේ කරන්නේ අපි කිව්වොත් එහෙම දැන් ගෙදර ගිහිල්ලා හෙට ගියාට පස්සේ කියන්නේ දවස් හතක් සිල්ලක්කට පස්සේ මරු ජොලියක් තියෙනවා යංකෝ අපිත් භාවනාවට කියලා කී දෙනෙක් එයිද? ගිහිල්ලා කියන්න බෑන්ඩ අසද්දෘෂ දානයක් දෙනවා අනුරාධපුරයට යන් කියලා පයින් එනවා. පයින් එනවා. බතේ කරන් ගිල නතර කරන්නේ මේ හදිස්සිය යන්න හදන අනුරාධපුර ලක්ෂක වින්කමක් තියෙනවා අසද්දෘෂ දානයක් දෙනවා කිව්වොත් ඛණ්ඩ ඕනේ නෑ රෙද්ද ගඳ ගන්න රෙද්ද ගලවලා දාලා හරි නැගලා යනවා මෙන්න මෙතන තියෙන මේ දේ දන්නවනම් මෙතන තියෙන වංචනික ධර්මය ඇත්තට මේ මිනිස්සයා බොරු කරනවත් එහෙම නැත්නම් මේ මිනිස්සයා මේ මේ දැනගෙන කරනවත් නෙවෙයි ඒකෙදී පින් කැමැති බව වශයෙන් කම්මාරාමතාවේ පෙන්නනවා පින් කරන්න ඕනකම වශයෙන් විවිධාකාර ව්‍යාපාර පටන් ගන්නවා එනිසා ඕන කෙනෙක්ගෙන් අහුවොත් දවස හිර වෙලා තියෙන මාසෙ හිර වෙලා තියෙන සතිය හිර වෙලා මේ අර පිංකම තියෙනවා මේකෙම තියෙනවා මේ පිංකම තියෙනවා ඒකෙන් මෙයා කම්මාරාමතාවයකට වැටිලා ඕකටම කියාපාන මන්නම් නිකන් නෑ මන්නම් පිංකම් කරනවා මන්නම් මෙහෙම කරනවා මෙහෙම කරනවා කියලා හැබැයි භාවනා කරන්න විවේක වෙන්නේ වුණොත් මේ කම්මාරාම තමයි අනිත් පැත්ත මේ කම්මාරාමතා වියුත් වෙන්න ගියොත් අර පිංකම් නිසා අවිස්සක අවිස්සෙල නිසා ඒක තැනක ඉන්න බෑ අර පිංකම් කල්පනා වෙනවා. කරන්න තියෙන පිංකම් ගැන කල්පනා වෙනවා. අනේ මෙතන රීටට වෙන්නේ හොඳයි නිකම්ම නික අවුස්ම බලන ඉන්නට වැඩිය අනේ පිනක් කරගන්න තිබුණානේ gedara හිටියනම් මේ දවස් හතේවත් අඩු ගන්නනේ. දැන් මෙහෙර පොලේ මොන පිනක්වත් නැහැ නිකන් කොට්ටයක් උඩ වාඩි වෙලා කිර කිර ඉන්නවා. gedara හිටියානම් අඩු ගන්න බෝධින්නාංශේ වටේ පිං කැලයක් කලයක් කරන කර කෙන්න තිබ්බනේ. මේ දුවට බබෙක් ලැබේවා. පුතාට රට යන්න ලැබේවා. මට ඉංග්‍රීසි ඉගෙන ගන්න ලැබේවා. මට රස්සාවක් ලැබේවා කියලා ඉතින් මෙව හම්බ වෙන්නේ මෙතන. ඒ නිසා මේක පිනක් වශයෙන් හෝ මේක අධිකුසලයක් වශයෙන් තේරුම් ගන්න බැරි ගතියත් අරකට ඇදිර යන ගතියත් පින් කැමැති බව වාසයෙන් කම්මාරාමතාවයට තියෙන වංචනික බව මෙතන තියෙන අවිද්‍යාව තේරුම් ගන්න භාවනා කළා යම් ගුණයක් ආපු කෙනාට තේරෙනවානේ මේක අපේ ජීවිතේටවත් සංසාරවත් කරපු නැති එකක්. මේක කරන්න අරකින් මෑත් වෙන්න ඕනයි කියලා. සමහරුන්ට ඒත් බෑ. සමහරු මෙහි ඇවිල්ලත් කල්පනා කරන්නේ ඕකමයි. එයිසයි අවිද්‍යාවේ තියෙන මේ වංචනික බව දැක ගන්න පුළුවන් නම් තාමත්ම කලාතුරකින් හොද්දටම කුසాగ්‍ර බුද්ධිමත් එක්කනට තේරෙනවා මේ බුදුහමරට ගහනවත් නෙවෙයි බනිනවත් නෙවෙයි පහත් කළ සලකනවත් නෙවෙයි අපේ හිත කොච්චර විදියට මේ ලාමක දෙයට අපි ඇදලා බැඳලා තියනද මෙච්චර වටිනා අධි කුසල තියේදී ඒක කමන්නේ අර ලාමක කුසලයට යෑම හේතු දක්වන හැටි ඒකට නිදහසට කරුණු කියන හැටි ලේසියටත් පහසුවටත් දැන දැන වැරදි කරනවා එහෙම වුණත් නිදහසටත් කියන්න කරුණු තියෙනව නැත්නම් හදලා කියනවා. ඕකනේ දවස පුරාම කරන්නේ ඔය දෙන්නමනේ. මම මේ බයිලා කියන්නේ. බන නෙවෙයි. කවදා හරි තීරුම් අරගත්තොත් මේ ඔක්කොම කම්මාරාමතයට වැඩි එක තැනක වාඩි වෙලා ඉන්න එක උතුම්. එතකොටයි තමයි තේරෙන්නේ මේ එක තැන වාඩි වෙච්ච ගම මේ උඩ දාන හැටි, ගොජ දාන හැටි, අතීතෙට දුවන හැටි, අනාගතෙට දුවන හැටි, අරක හිතන හැටි, මේක හිතන හැටි තේරෙනකොට තේරෙනවා. මෙතෙක් කල් අපි මොකද කරේ? පින් කැමැති බව වශයෙන් විවිධ කර්මාන්තවලදී හිටියා. දැන් පින් කියන්න එපා. එක තැනක වාඩි වෙන් කියලා කිව්වට පස්සේ කවුරුත් කරදර කරන්නේ නැහැ. කම්මාරාමතාවේ කරදර කරනවා. ඉතින් මේ කම්මාරාමතාවය කරදර කරනවා කිරික දැකීම පිනක්ද නැද්ද කියලා ඇහුවොත් ඔක්කොම හොල්මන් වෙයි. මගේම මේ කම්මාරාමතාවය දැක ගැනීම ඒක ඒක අස්පනා පිට ලේ පිට දකින්න හම්බ වෙන එක පිනක්ද නැද්ද කියලා බැලුවොත් සදාචාරවාදියා කියනවා නෑ කියලා. විපස්සනා කරන එක නා කියනවා ඒ දැකීම හොඳයි මොකද දැන් විතරයි හදන්න පුළුවන් මේක. දැක්කොත් විතරයි හදන්න පුළුවන්. ඉතින් භාවනා කරනකොට කම්මාරාමතාවය නිසා අපි කරපු වැඩ ගැන කරණ තියෙන වැඩ කල්පනා වෙනකොට හිත වික්ෂිප්තුණයි කියලා කලබල වෙන්න එපා. දැන් සතියේට මේක අහුවෙලා තියෙනවා. මම මේ විවේක වෙන්න ඕනේ. මම gedara හිටියනම් නටන්න නැටිලේ රඟ තේරෙන්න. මේ නටන්නේ මොකටේ? එක්ක මමයා දිනු කරන්න. නැත්තම් මාන්නේ දිනු කරන්න නැත්තම් තෘෂ්ණාව දිනු කරන්න. ඒ නිසා තණ්හා මාන දිට්ඨි දිනු කරන අදහසෙන් කරන හැම කටයුත්තක්ම කර්ම රැස් කරනවා සංස්කාර බවටපත් වෙනවා. උදේ ඉඳලා එක වැඩක් තියනවද බලන්න gedara dore ඉන්නකොට තණ්හාවෙන්තර මාන්නෙන්තර දිට්ඨියෙන්තර එකක්වත් නැහැ. කරන හරියක් කරන්නේ මොනවා හරි කුට්ටියක් කඩා ගන්න අදහසින්. එහෙම නැත්නම් කැපිපේන අදහසින්. නැත්නම් කෙරුම මම කියලා පෙන්වන අදහසින්. මේ තුනෙන් කරන හැමදේම කර්ම රැස් වෙනවනම් උදේ ඉඳලා හැන්දෑව වෙනකන් රැස් කරන ප්‍රමාණය අඩු ගානේ පොත් ලැබීමක්වත් කොච්චරද කියලාවත් දන්නේ නැහැ. දැන් මෙහි ඇවිල්ලා යමක් නොකරන්න උත්සාහ කරනකොට විතරක් පේනවා මේ කය එක තැනක වාඩි කරවලා තියන්න බෑ. නිකා පොළොවේ යහටමට ඇවිදපන් කියන එක කරන්නත් බෑ. බත් කනකොට කන බව දැනගනින් කියන එක කරන්නත් බෑ. යනකොට යන බව දැනගනින් කියන්නත් බෑ මොකද මේ හිත අතීත අනාගතයට දුවනවා. ඒක නිසා යම් කිසි කෙනෙකුට හිතනද අමෝරාවෙන් හරි කමන්නේ වෙන කෙනෙක් ජූමනාවෙන් හරි කමන්නේ භාවනාවට ඇවිල්ලා වාඩි වුණාට පස්සේ මගේ හිත වික්ෂිප්තයි මගේ හිත අතීතයට දුවනවා මොකද කම්මාරාමතාවේ නිසා අනාගතයට දුවන කියලා දැනගන්න එක කුසලයක් කියලා තේරුම් ගන්න නම් මේ අවිජ්ජා ඕගය කපන තැනට කිට්ටු කරලා තියෙන්නේ කවුරුවත් කැමති නැහැ කවුරුත් කියනවා මම ඉඳගත්තා. ඉඳලා සමාධිය නැහැ නේ. හරි කචල් වෙන මොකද කරන්නේ? මේ හිතට එන හිතවිලි නැත කරන්නේ කොහොමද? නැති බව. හිත සමාධිමත් වෙන්නේ නැති බව. එහෙම නැත්නම් අවිසිච්ච බව. දන්න එක කුසලයක් කියලා තේරුම් කරලා දෙන්න කොච්චර බණ කියන්න වේද? මගේ හිත gedara හිටියනම් ඔය බලන්න වෙලාවකුත් නැහැ, දන්නෙත් නැහැ. දැන් මෙතෙන්ට ආවට පස්සේ අපිට තේරෙනවා වාඩි වෙනකොට වාඩිලා ඉන්න බෑ. ඇවිදපන් කිව්වට ඇවිදින්න බෑ. මොන හරි දුවනවා. ඉතින් මේ දැන ගැනීම හොඳද නරකද? අවිජ්ජෝගේ ගැන තේරුම් ගන්න හදන කෙනාට තියෙන සමීකරණය තමයි කෙලෙසේ දන්නවනම් වංචනික බව කපන්න පුළුවන් පිළියම් කරන්න පුළුවන්. කෙලෙසේ දකින්න කැමති නැත්තම් දකින්න කෙලෙසේ ද්වේෂය එනවනම් එහෙනම් එයාගේ බේත ලෙඩේ සනීප කරන්න බෑ. ඒක නිසා ඇඟ ඇතුළට අරුබුදයක් හටගත්තා වගේ. පිළිකාවක් හටගත්තා වගේ. ඔහේ වැවෙනවා. නිසා භාවනාවේදී විශේෂම විපස්සනා භාවනාවේදී විද්‍යාව කියලා කියන්නේ Tamange අවිද්‍යාව දන්න කමට. මට මෙච්චර අවිද්‍යාව තියෙනවා කියලා දන්න කෙනා ලොකු විද්‍යාවක්. බුදුජානක චේන්සා සඳහන් කළා තියෙනවා ලෝකේ පඬිතුයෝ හතර දිනක් පුද්ගලයෝ හතර දිනක් ඉන්නවා. කෙනෙක් ඉන්නවා මට අවිද්‍යාව නැහැ කියලා හොඳට පිරිසිදුව දන්න බුද්ධ ආදී උත්තමයන් වහන්සේලා. මයිලක දැන් අවිද්‍යාව නැහැ. උන්වහන්සේ ප්‍රකාශයටයි. රහතන් වහන්සේලා තියෙනවා. අනාගමතුමන් වහන්සේලා ඉන්නවා. ආර්යයන් වහන්සේනවා මෙච්චර මෙච්චර දුරට මයිලන් කෙලස් නැහැ කියලා දාන්න. ඒක හොඳ මේක. ඊ ගාවට ඉන්න පෘථග්ජනයෝ බුදුබණ අහලා අනේ බුදුහාමුදුරුත් එක්ක බලනකොට මට කොච්චර කෙලස් තියනවද? කෙරුවොත් වැඩක් කරන්න කුට්ටිය කඩා ගන්න නේද? කෙරුවොත් වැඩක් කරන්නේ මාන්නේ දිනු කරන්න නේද? කෙරුවොත් වැඩක් මේ මමයා කැපී පේන්න නේද කියලා දන්නවනම් කෙලෙස් ප්‍රමාණය එයා දියුණු වෙන්නේ කෙලෙස් නැති බව දන්න පඬිතියට විතරයි. කවුරු හරි හිතනනම් මයි ළඟ කෙලෙස් නැහැ කියලා ඒ බව දන්නවනම් කෙලෙස් බව නැහැ කෙලෙස් තියාගෙන නැහැ කියලා හිතනවනම් අපි එහෙමනේ චරිතසාහිතික දෙන්නේ. අපි කාට හරි චරිසාතිකක් දෙන්න ගියාම ඉතින් ආපෝ මෙයා සුද්ධවන්ත ඕන දෙයකට සුදුසුසක් කියලා ලියලා දෙනවා. ලියන එකටත් චරිතයක් නැහැ. චරිසාතික බලන එකට චරිතිකුත් නැහැ. ගෙනියන එකට චරිතිකුත් නැහැ. ඉතින් ඒකනේ වන්තිතුමාගේ ලියුමට රසවල් දෙන කතාව නෙමේකේ තියෙන්නේ. එතකොට ඒක කොච්චර අවිද්‍යාවක් තියනවද කියලා බලන්න. කෙලස් ගොඩාක් තියාගෙන නැතුව සුදු පහුණු ගාගෙන වාටෝප කරගෙන රූපලාවන්‍ය කරගෙන ලස්සනට පෙන්නින්ට උත්සාහ කරනවා. මේ කරතුල කරන හැම ප්‍රයත්නයක් කරාම තව කෙනෙක් රැවටෙනවනේ. නළු නිලියන් දිහා බලන්න, රූපලාවන්‍ය කරන අය දිහා බලන්න, වේදිකාවට එන දේශපාලනඥයෝ දිහා බලන්න කොච්චර ඇඳගෙනද ඉන්නේ කියලා. ඒක සාර්ථක කරන්න හන්දියක් හන්දියක් ගානේ රූපලාවන්‍ය මධ්‍යස්ථාන තියෙනවනේ දැන් ඉස්සරට වැඩිය. දැන් සමහර ආමතුරු බණ කියන්නේ යන්නේ රූපලාවන්‍ය මධ්‍යස්ථාන කියලා මේකප් එකක් දාලා. ඔය ටෙලිවිෂන් එකට බණ කියන්න එපායි. ඔක්කොටම බෑ. ඒකට වික්ත ප්‍රතිබල සහිත කෙනෙක් එන්න ඕන. ඉතින් එතකොට යා පෙනී හිටිනේම සරුවඥයි වාගෙනේ. ඒ තමයි ළඟ තියෙන කෙලෙස් නැතිකම ඇතිකම නැතිකමක් වශයෙන් පෙන්වීමනේ මේ ආලවට්ටමේ තියෙන්නේ. ඉතින් මේ ආලවට්ටම නැති කෙනෙක් දැකලා තියෙනවද මේ මුළු සංසාරේ කොහෙවත්? මොනර වුණත් වැස්ස එනකොට පිල්ලි විදහක නටනවා දැකලා තියෙනව නේද? මොනර පිසිලා ගත්තම් පස්සට මොකද වෙන්නේ? පස්සේ එළියේ පිල්ටි අකුලගෙන හිටියොත් නම් කක්ක පැත්ත වැහිලා තියෙයි. විදහ ගන්න කී ගමන් ඕන්න මොන රගේ සිල්ලම් බලතයාගේ පිටිපස්සෙන් ওই වගේ තමයි මේ අවිද්‍යාවෙන් වැඩ කරන මනුස්සයා මේ මවාපෑම කරන්න යනකොට බුද්ධ ආදී උත්තමයන් වහන්සේට පේන්නේ කොහොමද? පිල්ලි විදහගෙන නටන්න හදන මොනරේ පස්ස පැත්තෙන් බැලුවා වගේ තමයි හරීම කැතයි. මේ වගේ තැනට අවිල්ලා අපි සුදු ඇඳගෙන කවුරු හරි දෙන බතක් පොලිමේ ගිහිලා බෙදාගෙන කෑවට පස්සේ අපිට මොන මාන්නයක්ද? කවුරු හරි එල්ල දෙන පැතුරක බුදිය ගන්න භාවනා කරන කිසිම මාන්නයක් එන්නේ නැහැ. නමුත් දැන් හිට ගෙදර ගියාට පස්සේ දැන් මොකද වෙන්නේ? දැන් දවස් 7ක් රැය කෑම නැහැ. හෙට ගිය ගමන්ම දානවා ඩිනර් පාටි එකක්. දාලා හත් දවසට නැති වෙන්න පැලෙන්න කනවා. ඒගොල්ලන් දවස් 7ේම පත්තර ටික අරගෙන සේරම කියවනවා මොකද අර කුණු ටික නැහැනේ දැන් මෙතෙක් කල් ආවේ නැහැනේ දැන් ධම්මජීව හඳු කියපු කුණු ටික විතරනේ තියෙන්නේ. ගෙදර ගියම නිවුස් රිවයිස් එක බලනවා. මේ දවස් හතේ භූමිකම්පා කීයක් ගිහිලා තියෙනවද ඩොලර් එක ඉහළ පහළ ගිහිලා තියෙනවද රස්සාවල් කොච්චර වැඩි අර කුණු සේරම දාගන්නවා. ඒකල කියනවා මේ භාවනා කරන්න ගියාට සමහරවිට හිතේ කලස් වෙන්නේ නැහැ නේ ගෙදරදී කියලා කියනවා. අනේ පව්. හරිසෝ එකතු කරන්න පුළුවන් තරම් මේ කෙලෙස් රේක් එකකින් එකතු කරනවා වගේ එකතු කරගෙන අර මේ ඇති කරගත්ත මේ පිරිසිදුවට මොකද වෙන්නේ කියලා කල්පනා කරොත් ඒ එකක්වත් කාටවත් දෙන්න පුළුවන් කියලා බලන්න අපිට අපිමනේ ගිහිලා රේකින් එකතු කරගන්නේ. ඉතින් ඒකනේ අපි සාමාන්‍ය ජීවිතේ කියන්නේ මෙහි ඉන්නේ කාටි કૃතිම ජීවිතේ. කවුරු හරි කණ්ඩ දෙන එකක්, තම්බල දෙන එකක්, පොලිමේ ගිහිලා කාලා බුදිය ගන්න එකයි තියෙන්නේ. මේක කවදාද ඉවර වෙන්නේ කියලා බලන්න ඉන්නේ මොකද්ද? අපි අර පුරුදු කරපු ජීවිතේ අර ඌරට කක්කවලක හිටියේ නැත්තම් ඌ ඌරු ගතියක් නැහැනේ. එහෙම නැතුනොත් උට රක්ත උණතාවය කියලා ලෙඩක් හැදෙනවා. ඌරා මේ සිමෙන්ති පොළවේ හැදුවොත් කිසිම නැතුව ඩෙටෝල් ගහලා මේ ඕඩිකොලොන් දාලා ඌරෙක් හැදුවොත් ඌට රක්ත උණතාවය කියලා ලෙඩක් හැදෙනවා. ඊට පස්සේ ඌට කක්ක ටිකක් කන්න දීපු ගමන් ලෙඩ දණිපයි. ඒ නිසා හැම ඌරුකුටුවම පැත්තක තියෙන පොඩි ඔරුවක් ඒකේ පරණ පස් ටිකක් ගෙනත් දානවා. අරකට ගහන්න ගහන්න ඒ පස්වල තියෙන ජරාව ආවේ නැත්තම් ඌරගේ බොක්ක සමතුලිත වෙන්නේ නැහැ. ඒ වගේ මට තිබුණ ගතියක් ඉස්සර මොනවා කෑවත් ඉඳලා සයිවර් කඩේකින් කන්න ඕනේ. පුදුම ආසාවක් තියෙන්නේ අර දෙමළ මිනිස්සේ ආදරණ දෙක බඩනරක් වෙනවා තමයි. හැබැයි සයිවර් කෑම කන්න ඕන කොයි හෝටලෙන් කෑවා. ඒ නිසා මගේ යාළුවෙක් කියනවා මේ ආනන්ද භවන් ඇතුළට ගොස් තෝස කෙලිනවා එළියට නැවිදින් යාපනේ දෙම ලොණ්ඩ බනිනවා කියලා සින්දුවක් කියලා දුන්නවා. ආනන්ද භවන් එකට ගියේ නැත්තම් නිකන් මොකද මොකද වගේ මොන හෝටලින් කෑවත් අරිනා ඒ ඒ සයිවර් එක ඒක ලැබිලා දෙමළුන්ට විරුද්ධව සටන්. යාපනයේ දෙමළු ඔක්කොම රට අල්ලන්න හදන්නේ කියලා. ඉතින් මේ කක්ක ටික තමන්ම දාගෙන කරන වැඩි බුදුහාමුදුරගේ බලන ඇහෙන් බලන්න. මේ කක්කත් අපිට කවුරුත් දෙන එකක් නෙවෙයි. අපි සාමාන්‍ය ජීවිතය කියලා කියන්නේ අදාළ සංස්කාර ටික, අදාළ කෙලෙස් ටික අපි ලං කරගෙන හරි පුදුම සැපක් දැනෙනවා අපිට අපේ කක්කවලේ ඉන්නකොට. පිරිසුදුකේ කිව්වොත් නෑ ඔයිට වැඩි වෙනස් ක්‍රමයක් තියෙනවා. සම්පූර්ණ සිල්ලන්ත ජීවිතයක් කරතයාගේ සමාධිමත් ජීවිතයක් ටික කාලයකට පුළුවන් අපට. ආයෙත් අතෙන්ට යන්න. ඒත් ප්‍රශ්නයක් නෑ. ඒකත් ලොකු දෙයක්. මේ කටයුත්තේදී මේ අපි රවට්ට ගන්න හැටි දකින්න බුදු කෙනෙක් පහළ නොවුණා නම් අපි කොහෙද ඉන්නේ කියලා හිතන්න. බුදු ඇහැකින් මේක දිහා බලලා මහා කරුණාවෙන් දේශනා කරේ නැත්නම් අපි හැම කෙනාම අඳින්න කැමති. අක්කා වෙන්න කැමති, අයියා වෙන්න කැමති, මුදුන වෙන්න කැමති, ගරු වෙන්න කැමති. ඒ දේනේ අපි හැම කෙනාටම තල්ලු දීලා අනේ මූට ජය වේවා, අනේ මූට හරියාවා කියලා කියන්නේ හැම වෙලාවෙම ඌ කෙලස් කුලාවකට පත් කරන එකනේ. බුදුරජාණන් වහන්සේ රාහුල පුංචාමලගෙන් අතින් අල්ලන ගිහිල්ලා රාහුල මේ තාරිපුත්‍ර සාන්ත දීලා කිව්වේ මේක පැවිදි කරපන්. මේ තියෙන එක්කෙනෙකුට පුළුවන් ද හත් අවුරුදු තමන්ගේ පුතා ගෙනියලා පන්දරකට බාර දීලා අනේ ආඳුරේ මේක පැවිදි කරපන් කියලා කියන්නේ. අපෝ එහෙම සාහිය අහියතහ ගන්න අපරාධයක් හිතන්නවත් එපා. කිරි කැටි දරුවා පන්දලකට දුන්නාට පස්සේ මොනව කරයිද කියලා විස. දැන් ඉන්න ආමුදුරුත් හැබැයි ඒ જાතිම තමයි. හිතන්න වටිනවා ඒක. නමුත් ඒක නෙමෙයි මේ කියන්න දැන් දයාවැදී කියලා දෙන්නේ මොකද්ද බුදුහාමුදුරෝ අපි දරුවන්ට දෙන දෑයක්ද මොකද්ද කියලා. මේ දරුවගේ තියෙන රාහිසක ගතියට අපි මේ වක්කරන දේ දරන්න පුළුවන්ද පොඩි දරුවෙකුට? මේ මේ ඕගේ මේ අවිද්‍යා ඕගේ ඒක නිසා මම හිතාන හිටියා මේ වංචනික ධර්ම කියන කාරණාව අපි එදා කතා කරා සාරිපුත්‍ර සාන්ති මතක් කරනවායි කියලා යම් කිසි කෙනෙකුට භද්‍ර මරණයක් වෙන්න ඕනේ නම් කම්මාරාමෝ එයාට අභද්‍ර මරණයක් කාලකන්ණි මරණයක් වෙන්නේ කම්මාරාමෝ හෝති භස්සාරාමෝ හෝති නිද්දාරාමෝ හෝති ඝනසංගනිකාරාමෝ හෝති සංසග්ගාරාම හෝති පపంచරාම හෝති. නිතරම වැඩ. මොකක් හරි දෙයක ව්‍යවෘත වෙනවා. මේ පින් කැමැති බව වශයෙන් මේ ප්‍රියවත වෙන්නේ කම්මාරාමතාවය කියන අකුසලය. මේ අකුසලයේ කාට දුන්නත් තමන් කරත් විවේක වෙන්න ගිය ගමන් ඉන්න බෑ. ඒක නිසා මේ පින් කැමැති බව මුවාවෙන් හෝ අපි මේ කාර්ය බහුල වෙන්න හදන කාරණාව සදාචාරවාදියාට තේරෙන්නේ නැහැ. එයා හිතන්නේ හැම වෙලාවෙම මොනවා හරි පිනක් කරන්න ඕන. මොන හරි දෙක ව්‍යාපෘත වෙලා ඉන්න ඕනේ කියලා. නමුත් මේ වංචනික ධර්මයක් වැඩ කරන්නේ කම්මා රාමතාවේ වැඩ කරන්නේ කියලා තේරුම් ගත්ත දවසේ මාස කොච්චරක් ආරසා වෙන්න හදයිද මේ අමතර වැඩ ඔළුවේ දාගන්න නැතුව පුළුවන් ටික කරන ගමන් විවේකයක් දෙන දවසකට පෑද්දක් භාවනා කරපන් පෑද්දක් තක්මන් කරපන් කියලා. ඒ වගේම තියෙනවා බණ කියන්න කැමැති බව වසයෙන් බස්සාරාමතාවේ මේ අනුන්ට කියලා දෙන්න ධර්ම කියලා දෙන්න ආසාවෙන් මේ වාචාලකම ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒකකොට තමයි උත්සාහ කරුවොත් මේ වාචාලක වෙලා ඉවරලා භාවනා කරනකොට තොඩුව අවුල් වෙන නිසා මට වචන කතා කිරීම අඩු කරන්න උත්සාහ කරන කෙනෙකුට ඒ ඒ ක්‍රමසා විදි හොයනකොට තේරුණොත් මම මේ අනුන්ට බණ කතා කරන දෙන අදහසින් හෝ කරන්නේ වචන වාචාලකම වැඩි කිරීමයි කියලා ආරසා වෙන්න නම් අපි මෙතෙක්කල් පැහැය වෙලා අනුන්ට බණ කියන්න වටාත් අරගෙන නැගපු හැටි බලනකොට කියලා දෙන්න හදන බලනකොට මේක යටින් අකුසලයක් සිදු වෙන බව කාටවත් තේරෙන්නේ නැහනේ. බණ කියමන හරහා කුසලයක් සිදු වෙනවා ධම්ම දානේ. ධම්ම දාන සබ්බ දාන ජිනාති. මේ තුන පුද්ගලයාට වාචාලකම වැඩි වෙනවා. වචන කතා කිරීමේ ආතාව කියන මේ බස්සාරාමතාවේ වැඩෙනවා කියන අකුසල කර්මයක් තියෙන බව දන්නවනම් එයා කොයි විදියට පරිස්සම් වෙයිද කියන එකයි මම මේ පෙන්වන්න හදන්නේ. යෝගේ මෛත්‍රී කරන හැම වෙලාවෙම හොඳයි කියලානේ අපි කියන්නේ. නමුත් මෛත්‍රිය වංචනික රාග ස්වරූපයක් කියලා පේටකොපදේශේ ලියලා තියෙනවා. අපි මෛත්‍රිය වැඩිපුර තෝරනකොට අදාළ කෙනාට නම් රාගය වැඩි කෙනා මේ ද්වේෂය වැඩි කෙනාට මෛත්‍රී ප්‍රශ්නයක් නෑ ප්‍රයෝජනක් තියෙනවා. ඒකද ලේෂයටත් පහසුවටත් මෛත්‍රී කරන්න හදනවා කියලා කියන්නේ මෙත්තා මුකේන රාගං වංචේති. රාගයක් වැඩ කරන පිටිපස්සේ. ඉතින් ඒ නිසා මෛත්‍රී කියලා කියන්නේ සරතෝ බද්ද හොඳ එකක් නෙවෙයි. අවිද්‍යාව ඕගේ දන්න කෙනා දන්නවා ඕනකට වැඩිය මෛත්‍රී කරන්න පෙළඹෙන්නේ වංචනික වූ රාගයක් කරා කියලා. එතකොට මෛත්‍රිය තුල ද්වේෂයක් මේ කෙලෙසයක් තියෙනවා. ඒ වගේම ඕනෑමට වැඩිය කරුණාවන්ත වෙන්න හදාන්නේ. වංචනික වෙච්ච ශෝකයක් කරා. ශෝක මුකේන කරුණා මුකේන ශෝකං වංචේති. අපි තාම කරුණාවෙන් අනුට උදව් කරන්න සැදී පැහැදී කටයුතු කරාට යටින් වැඩ කරන්නේ ශෝකය. ශෝකය කියන්නේ ද්වේෂය. හැම කරුණාවන්ත කටයුත්තකටම මේ සැදී පැහැදෙන්න එළවම ඉන්නේ ද්වේෂෙන් බව දන්නවනම් මේ කරුණා භාවනාවේ නැත්නම් කරුණා කියන භ්‍රම විහරණය තුල වංචනික ධර්මයක් තියෙනවා. ඒ වගේම උභයපක්ක සම්තිරණ වශයෙන් විචිකිච්ඡා වංචේති. අරකයි මේකයි දෙපැත්ත සමතුලිතය කරලා සලකලා බලන මධ්‍යස්ත වූ විනිශ්චකාරවරයෙක් වශයෙන් අපිට අදාළ නැතිවල් අනන්නේ විචිකිච්ඡා නීවරණ බව අපි දන්නේ නැහැ. අදාළ නැති වලට හොට දාලා අරක මේක විසඳන්න හදනවා. අපිම අපි විසින් විනිශ්චයකාරවරයෙක් බවට පත් කරගෙන යුක්තිය පැතිලන්න හදනවා. එතකොට මේ විචිකිච්ඡාව වැඩි ඉන්න පස්සේ භාවනා කරන්න ගියාට පස්සේ මේ ඔක්කොම නීවරණ වශයෙන් කාර්යදර කරනවානේ. ඒ නිසා මේ විචිකිච්ඡාවයි ක්‍රියාත්මක වෙන්නේ නිසා මට විනිශ්චයකාරකම් ඕනේ නැහැ. මට මේ නීතිඥකම් ඕනේ ඕකට ඔක ප්‍රශ්න විසඳගන්න මට තියෙන්නේ මගේ හිත අඩුගානේ මේ දික්ටි ඕගෙන් ගලවන්න සමාධියක් විපස්සනාවක් ඕනේ කරන්නේ කියලා කිව්වොත් අහුන්නේදී ප්‍රශ්න වලට අතු ඔලුව දාලා අවුල් කරගන්න එපයි කියලා. කීයෙන් කී දෙනාද මේක සාසනික වශයෙන් තේරුම් ගන්න. උගදෙනෙක් තමා විසින්ම පවර ගන්නවා, පටව ගන්නවා. සමාජ ප්‍රශ්න, පවුලේ ප්‍රශ්න, අල්ලපු ගෙදර ප්‍රශ්න පටවගෙන තමන්ම විනිශ්චයකාරය වෙලා කටයුතු කරන්න ගියාට පස්සේ කිසිම සත්පුරුෂයෙකුටවත් උදව් කරන්න බෑ. ඒ කෙනා දන්නවනම් මේ කාර්ය බහුල වෙන්න හදලා මම කම්මාරාමතාවයක් හදාගන්නවා. වචන කතා කරන කියලා භාෂාරාමතාවයක් හදාගන්න මේ අනුන්ට බණ කියන්න ධර්ම දේශනා කරන්න හදලා. එහෙම නැත්නම් මේ මෛත්‍රී කරන්න ගිහිල්ලා රාගයක් ක්‍රියාත්මක කරනවා. කරුණා කතා කරන්න කියලා හදලා වංචනික වදම් වශයෙන් ශෝකේ වැඩ කරනවා. මේ දේවල් සලකා බලන්න කියලා ඕනේ නැති දේවල් වලට දාන්න කියලා. අන්නවශ්‍ය විචිකිච්ඡාවක් ඇති කරගන්නවා. ඒ වගේම මිත්‍යා දෘෂ්ටියක් වැඩ කරනවා. මේන්න මේ ටික දන්නවනම් යමක් නොකර සිටීම සියලු කුසල් කිරීමේ මුල කියලා තේරෙයි. කරන ඕනම දෙක අකුසලයක් තියෙනවා. ඒක හොඳ නිදර්ශනයක් ලැබිලා තිබුණා. කම්පියුටර් ආවට පස්සේ. දැන් හදලා තියෙන කම්පියුටරයක් ඒකට ඔරලෝසුවක් දැම්මට පස්සේ ඒ ඔරලෝසුව කොච්චරක් වැරදියට වැඩ කරනවද කියලා කියත හැකියි. දැන් අපිට මුර්ලෝසක් විනාඩියක් වැඩිපුර දුවනයි කියලා අවුරුදු දවසේ පැය 24 මැරදීනේ පෙන්වන්නේ. හැම 24 විනාඩියක් වැඩි කරලා පෙන්වනවානේ. ඒකට කම්පියුටර් ගෙන මේක විනාඩියක් වැඩිපුර වැඩි කරලා පෙන්වනවා. විනාඩියක් අඩු කරපුවා හරියට ග්‍රීනිච් වෙලාවට දුවනවා. ඒ කියම දාලා බලනකොට ලෝකේ එකම ඔර්ලෝසුවක්වත් නැතිලු හරියට වැඩ කරනවා. වැඩ කරන්නේ නැති ඔර්ලෝසුව හරියට දවසට දෙපාරක් වෙලාව පෙන්නනවලු. අර නතර වෙලා නින්නේ යා. ඒ වෙලාවට හරියට වෙලාව වෙනවා. මොකද වැඩ කරන්නේ නැති හින්දා. වැඩ කරන වෙලාව ඔරලෝසුව හැම වෙලාවෙම වැරද්ද අරගෙන දුවනවා. ඒ වගේ තමයි මේ අපේ කස්ටියත් මේ කොරණ්ඩ ගිහිලා කෙරුවාව අනන ඇනිල්ල තේරෙන්නේ කවදා හරි নিকමට හරි මේ අවිජ්ජා ඕගය ගැන කල්පනා කරපු දවසේ තමයි. මේ නිසා සරුවචනන්සේ සඳහන් කළා තියෙනවා අවිද්‍යාවක් නැත්තම් සංස්කාර හටගන්නේ නැහැ. අවිද්‍යාව නිසායි සංස්කාර හටගන්නේ සබ්බේ සංඛාරා දුක්ඛ මම මේ පොඩි සමීකරණ දෙකක් මේ ඉදිරිපත් කරන්නේ අවිද්‍යාව සංස්කාර හටගන්නා තාක් හටගන්නේ අවිද්‍යාව නිසා අවිද්‍යාව පත්‍ය සංඛාර ඊට පස්සේ කියනවා සබ්බේ සංඛාරා දුක්ඛ ඒ නිසා අපි සංස්කරණයක් කරා නම් සකස් කිරීමක් කරා නම් ඇබ්බැහියකට ගියා නම් ඒ සියලුම දේ දුකයි සංස්කාර කියන වචන තව පොඩි වචනයක් බුදුහාමුදුරු පෙන්වන චේතනා කියන වචනේ චේතනම් බිකවේ කම්මං වදා. ඒ නිසා හිතාමතා කරන සියලු දේ කර්ම බාටපත් වෙනවා. හිතාමතා කරන හැම දෙෙම එක්ක පුඤ්ඤාවි සංකාර එක්ක අපුඤ්ඤාවි සංකාර එක්ක ආනන්ජාවි සංකාර බාටපත් වෙනවා සංසාරේ ගෙවන්න වෙනවා. පුඤ්ඤාවි සංස්කාර උනත් අපුඤ්ඤාවි සංස්කාර උනත් සංසාරේ වැඩෙනවා. පුළුවන් ද බලන්න වාඩි වෙලා කිසිම චේතනාවක් කරන්නේ නැතුව වාඩි වෙලා ඉන්න එකේ විවේකයේ බලන්න. සෑහළුව බලන්න. ඒ වෙලාවේ වචනෙන් කාය ක්‍රියාත්මක කරන්නේ. මොකද අපි චේතනා විරහිතව වාඩි වෙලා ඉන්නවා. වචන කතා කරන්නේ හිත මෙහෙවන්නේ. එතකොට ඒ චිත්තක්ෂණේ මේ මම දැන් මෙතන ඉන්නවා කියන චිත්තක්ෂණේ සංස්කාර නැහැ. එතුණ අවිද්‍යාවට හිටින්න බෑ. එතකොට විද්‍යාව ආවට කොච්චර අමාරුද කියලා බලන්න අපිට මේ චිත්තක්ෂණේ ඉන්න. බුද්ධම අමාරුයි මේ වර්තමානට ගත්ත හිත පවත්තාන. මේක නලියනවා නම් මේක කතා කර කර ඉන්නවා නම් හිතනවා නම් පැය ගණන් යනවා තේරෙන්නේ අවිද්‍යාව නැතුව සංස්කරණේ නොකර එක විනාඩියක් ඉනෝටක පැයක් වගේ පේනවා. පුදුම වෙලාවක් යනවා තියෙනවා මේ එක තප්පරේ දෙක තුන එක දිගට යමක් නොකර සිටීම පුදුමාකාර අමාරු බුදුදහම සඳහා කරතර නිති මරන්නාට රාත්‍රිය දිගයි පයින් යන්නාට ගමන දිගයි ඒ වගේ සතිය පිහිටවන්නාට කාලය රබර් වගේ ඇද්දිලා යනවා විනාඩි පැයක් විතර හිටියයි කියලා ඔල්ලෝසු හොරෙන් බලනකොට විනාඩි 5යි කියලා තියෙනවා ආයෙසරක් වань දැන් දැන් තව ඉතුරු දැන් පැයක් ඉඳත් එපායි දැන් මල හොන්තුව දැන් මේ වාඩි වෙච්ච එකේ ආයෙසර හොරෙන් බලනවා ආ තව විනාඩි 5ක් ගිහිල්ලා තියෙනවා. පැයකට විතර පස්සේ. ඒ තරමටම විද්‍යාව අපිට හුරු නැහැ. සංස්කාර නැති තැන කාලය ඇදෙන්නේ නැහැ. සංස්කාර තිබිලා ව්‍යවෘත වෙලා ගත කරනවා නම් රෑ යනවා දවල් යනවා තේරෙන්නේ නැහැ. අමාරසය කියනවා විනෝද සමේ අමරසයි කියනවා ගෙදර බාල්දි ලිඳ ළඟ ගෙදර ලිඳක් තියෙනවා. ඔක්කොමලා ඉන්නේ ඒකෙලු. ඉතින් මචං බාල්දියක් ගෙනත් තිබ්බම කවුදෝ ඇවිල්ලා රැයට බාල්දි හොරකම් කරනවා. මොන්න විදියෙන්වත් බේරන්න බෑ. කෙනේ කෙනෙක් නයි බාල්දි දාන්න આવොත් කක්කුසි බාල්දියක් ලිඳට දාන්න නිසා දෙන්නත් බැරිලු. ඉතින් බාල්දියක් ගෙනත් තියෙනවා. තීන තීනක හොරකම් කරනවා. ඊට පස්සේ මෝ හිතාගත්තලු මේක දැන් රෑ අලුත් බාල්දියක් ගෙනත් දාලා. ලනුවකුත් දාලා රෑට ඇහැරගෙන ඉඳලා හොර අල්ලන්න කියලා. ඉතින් අමරසය කියනවා 11 මාට විතර ගියාලු ලිඳ ගාවට දැන් 11 මාට නිකන් මිනිස්සු යනවා එනවා බාල්දිය තියෙනවා ඊට කේල් ගහක් යට හැංගිලා පැය කහමාරක් විතර ගියාට පස්සේ ඔන්න 12 වැදුනලු මු නිදිමරාන පැය භාගයක් ඉන්නකොට ඔර්ලෝසුවේ පැය කහමාරක් විතර කියලා හිතන්නේ පැය 11 මාට ගිහිල්ලා පැය කහමාරක් විතර දැන් කේල් ගහట్లా හෙල්ලෙන්නේ නැතුව ඉන්නකොට මම එකමාරක් විතර ගියාට පස්සේ උණු 12 වැදුනලු. දෙකි විතර තාම මෙච්චර හිටියට තාම 12යිනේ කියලා ඉන්නකොට තවත් පැය එකමාරක් විතර ගියාට පස්සේ 12මාර වැදුනලු. අනික් ගාන බලනකොට ඔන්න ටක් ගාලා බලනකොට දෙක වැදුලලු. උ බාල්දියට ඇතිලු. ඌට නිින්ද ගිහිල්ලා. නිින්ද ගිය ගමන් පැය දෙක ගත වෙන්නේ පැය භාගෙට. අවදියෙන් ඉන්න තාක්කල් දවස ගත වෙන්නේ නැහැ. නිසා භාවනා කරලා අවිද්‍යාව නැති හැම චිත්තක්ෂණයකම යෝගාවචරයට වැටෙනවා විලාව යන්නෙත් නැහැ. හරිම පාළුයි. හරිම කම්මැලි. හරිම නීරසයි. අනේ කවදා මේ මල හොන්තු ඉවර වෙයිද කියලා තමයි පරියන්කේ ඉන්නේ. ඒ වෙනුවට නටන්න තියෙනවා නම්, ගයන්න තියෙනවා නම්, වයන්න තියෙනවා නම් කාලය යනවා තේරෙන්නේ නැහැ. එනිසා මේ කාලය ගත කිරීම සඳහා මේ රෙක්‍රියේෂන් කියලා જાතියක් තියෙනවා විනෝදාන්ත කියලා જાතියක් තියෙනවා මේ සේර්ම අවිද්‍යා කුට්ටි අවිද්‍යා කැට උදේ ඉඳලා හැන්ද වෙනකන් අපි සින්දු අහනවා රේඩියෝ බලනවා ටෙලිවිෂන් බලනවා නවකතා කියනවා කතා කරනවා මේ සෑම දෙයකම මොකද්ද කරන්නේ හිත নিকමටවත් වර්තමානට යන්න දෙන්නේ නැතුව විනෝදාංශවල යොදවනවා ඉතින් එහෙම කෙනෙකුට බැරි වෙලා හරි කිව්වොත් එහෙම ඔයිට වඩා ගොඩාක් පිං සිද්ධ වෙනවා. පව් නොකර සිටීම, අවිද්‍යාව නොකර සිටීම විද්‍යාවෙන්දි මේ නිසා වාඩි වෙලා යමක් නොකර ඉන්න බලන්න කියලා. කිසි කෙනෙකුට තේරෙන්නේ මේක ආගමික කටයුත්තක් කියලා. කිසි කෙනෙකුට තේරෙන්නේ මේක ආධ්‍යාත්මික කටයුත්තක් කියලා. මේ යමක් නොකර ඉන්න වෙලාවේ තමයි ලෝකේ උප්පරීම කුසලයේ සිද්ධ වෙන්නේ කියලා තේරුම් ගන්න බැරිකම අබෞද්ධයා තුල එච්චරම දරුණ නැහැ බෞද්ධයා තුල අමාරුයි. ඒක නිසා බුදුරජාණන් වහන්සේ ආනාපාන සති සූත්‍රයේ මුළු සූත්‍රෙම ගොඩනගලා තියෙන්නේ ඉස්සල්ලාම සංස්කාර කපහැරීම. පචී සංස්කාර ඊගාට කාය සංස්කාර ඊට පස්සේ චිත්ත සංස්කාර වශයෙන් මේවා කපලා කපලා කපලා අර ගැඹුරටම ගෙනියලා පෙන්නනවා. යමක් මොනවත් නොකර සිද්ධ වෙන දේ වෙන්න ඇරලා හිටියොත් මේ හිත වතුර දාපු බරුවක් වාගේ ඊයන් කැල්ලක් වගේ අඩියටම බහිනවා. මොනව කළත් මේක ඇවිස්සෙනවා. නැත් හිතුවොත් මොනවත් කිව්වොත් මොනවත් කරොත් අර මඩ ටිකක්වත් ජීතු වීදුරක දාලා තැම්පත් කරලා කබඩයක් උඩ තිබ්බොත් එන්නේ එන්නේ එන්නේ තැම්පත් වෙනවා. ආයෙ ඇවිස්සුවොත් ආයෙ අර තැම්පත් ටික ඇවිස්සෙනවා. ඉතින් අර භාවනා කරනකොට කෙනෙක් කරන්නේ විශේෂම පරියංක භාවනාවේ ඒක සක්මණ්ඩත් කියන්න පුළුවන්. මේක මෙහෙම මණ්ඩි තැම්පත් වෙන්න ඇරලා වචනය හිත ක්‍රියා නැත්නම් කාය සංස්කාර වචී සංඛාර මනෝ සංස්කාර කියනවා එනකොට දැනගෙන එකටවත් උදව් කරන්න යන්නේ එකටවත් පොර දාන්න දෙන හේම තැපත් වෙන්න ආරිනු ඉතින් ඒ ඒ ශිල්පේ දන්නවනම් බුදුහාමුදුරු කියන උදේ බණ ඇහුවොත් හැන්දා වෙනකොට රහත් වෙන්න පුළුවන් මේ භාවනා කරනවා කියලා කරන්නේ හොඳට පටලලා වාඩි වෙලා ඒ ඉන්න ඉරියව්ව දිහා බලාගෙන ඉන්න. ඒකලෙක තියෙන විවේකේ දිහා බලාගෙන ඉන්න මොකක්වත්ම නොකර සිටින්න. චේතනාපූර්වක මොනවත් නොකරන්න ගන්න අදිෂ්ඨානය තමයි කාය සංස්කාර, වචී සංස්කාර, මනෝ සංස්කාර අතහැරීම කියලා කියන්නේ. ඒක අමාරුයි. මොකද ඒ තරම් මේ අවිද්‍යාවේ ඉඳලා මේක නටවලා මේක නලවලා මේක කතා කරවලා මේක හිතලා අවුස්සලා අවුස්සලා අවුස්සලා තියෙන එක එහෙම තැම්පත් කරනවා කියන එක අමාරුයි. ඒක නෙවෙයි ප්‍රධාන දේ. මේ කෙනෙකුට කියලා දෙන්න පුළුවන් ද හත් දවසක් භාවනා කරලා හරි මේ භාවනා කරනවා කියලා කියන්නේ තැනක ඉඳගෙන යමක් නොකර සිටීම කියලා කිව්වොත් කවුරු හරි පිළිගන්නේ ඒක ආගමනුකූලයි කියලා ආධ්‍යාත්මිකයි කියලා මොනවා හරි ඇති කියලා කියනවා. මේකේ මොනවා හරි කරන්න දෙයක් ඇති. ඉතින් උදාහරණයක් වශයෙන් කිව්වොත් එහෙම මේ අවිද්‍යාව ගැන කතා නොකර ඔය වාඩි වෙලා මොකද වෙන්නේ බලන්න. ආ මන්ට වාඩි වෙලා ඉන්නකොට සාංශ මේ වාඩි වෙලා ඉන්න බව වැටේ. මේ පොළොවේ ගැටෙතන ආ හොඳයි. තව හොඳට බලන්න. ආයතෝරි කියනවා මට වරින් වර හුස්ම ගන්නවා වැටෙනවා වැටෙනවා. මට නැත්තම් පිම්බෙනවා හැකිනවා වැටෙනවා. ආ හොඳයි. දැන් ඒකත් අරකමනේ. ඉඳගෙන ඉන්න ඉරියව් ඇතුළේමනේ හුස්ම ගන්න. දැන් ඒක වඩා හොඳයි සතිය. ඒ හොඳට හුස්ම ටික පේනවනම් ප්‍රකට මොකද්ද ඒකම බලන්න. ඊට පස්සේ පිම්බීම හැකිලිම පේනවා. ඒක බලන්න. බලලා පුළුවන් තරම් බලන්න ඉතින් ඒක විහිම්ම ආපු එකනේ. මේක දිගට බලන්න මොකද වෙන්නේ බලන්න. දිගට මේක දිහාම බලන්න මොකද වෙන්නේ කියන්නේ. මොකක්වත්ම වෙන්න දෙයක් නැවක දැන්පත් වෙන එක විතරයි වෙන්නේ. ඒකට මොන જાති අවසන්ද ගියත් එක්ක හයියෙන් හුස්ම ගන්න ගියත් මොනවා කරන්න ගියත් මේක ඇවිස්සෙනවා. නමුත් අපි කියලා අපි හිතමු යෝගාවචරයට උපදෙස් දීලා දීලා කමඨාන සුද්ධ කළා සුද්ධ කරලා තැම්පත් වෙනවා නම් තැම්පත් වෙන්න දෙන්න. ඇවිස්සෙනවා නම් ඇවිස්සෙන්න දෙන්න. එයාට නටන්න දෙන්න නටලා පිටිය දීලා බලන් ඉන්නේ කිව්වොත් ඒ සාහතිකයි දෙකක් නැහැ. එයා තැම්පත් වෙනවා. තැම්පත් වෙලා ඉවරලා එයාට හම්බ වෙන මේ විවේකයේ තුල මෙයාට ඒත්තු ගන්නන්න පුළුවන් වුණොත් දැන් සංස්කාර නැහැ. එනතන් චේතනා නැහැ. මේකට චේතනා ඇතුල් නොකර හිටියොත් මේක දිගටම මීට වැඩිය ගැඹුරු තැම්පතුවකට යනවා. මේ චේතනා ස්වරූපෙන් තමයි තණ්හා මාන දිට්ඨිය එළියට එන්නේ දැන්. මේ නිකම්ම නිකන් ඉන්නව වෙනකොට හයියෙන් හුස්ම ගත්තොත් නරකද? මේ නිකම්ම නිකන් ඉන්නවට මම දැන් ඊට මොකද්ද කරන්න ඕනේ? මේ නිකම්ම නිකන් ඉන්නවට මම ටිකක් මෛත්‍රී භාවනා කරුවාම්මකෝ. මේ පේනකේ අනිච්ච දුක්ඛං අනපහම් බැලුවාම්මකෝ. බුද්ධාංශ කියලා එක එක චේතනා එන්න පටන් ගන්නවා. යෝගාවචර දන්නවනම් මේ අවිජ්ජා ඕගය මේ චේතනා ස්වરૂපයෙන් මේ ලස්සන චිත්ත වීදියට රිංගන්න හදනකොට මේකට උඩගෙඩි දෙන්න එපා. මේකට ඉනිමම් බඳින්න එපා පන්නේ රිලවුන්ට. මේ චේතනාවෙන් තමයි අපි මෙච්චර සුද්ධ කරගත් එක කෙලෙසේ. නිසා නැවත චේතනා පහළ නොවීමට මූලික අදිෂ්ඨානයක් යෝගාවචරය තුළ නැත්තම් යෝගාචරය පුළුවන් තරම් අර පෑදීතියට බොරදිය දාගන්න. මේ අනාකූල වෙන්න වෙන්න මේක ආයෙ කලවම් කරලා ආකූල කරගන්න. මෙතෙන් මේ ආනාපානෙ වගේ ඉන්න ඉරියව් වගේ හිත ගෙනිලා තැම්පත් වෙන ගැන පුංචි වැඩක් නෙවෙයි ඒක විශාල ජයග්‍රහණයක්. ඒක ඒක යෝගාවචක ජීවිතය බලන ලොකම ජයග්‍රහණයක් බුදුහාමරගේ ජයග්‍රහණය. මෙතන ගියාට පස්සේ මේක උපයා ගන්නලද මේ එකලස කලවක් නොකර ඉන්න එක විද්‍යාව බවත් මොන හේතුවකින් හෝ මේකට චේතනා ප්‍රකල්පනා දැම්මොත් අවිද්‍යාව බව දැනගත්තොත් අපි භාවනා නොකරන ඉලයි කොච්චර චේතනා පහල කරනවද කියලා හිතන්න. දරුවන් පිළිබඳව, ආගම පිළිබඳව, රට ජාතිය පිළිබඳව, අනාගතය පිළිබඳව, අතීතය පිළිබඳව මේ පහල කරන චේතනා ටොංගානවත් දන්නවද අපි? දවසකට පහල කරන චේතනා ටොං ගන්නවත් දන්නවද අපි? ඒ පුරාවට අවිජ්ජාපච්චය සංඛාරණේ මේ එන හැම චේතනාවක්ම අවිද්‍යාවෙන් ඇවිල්ලා තියෙන්නේ. අපි මේ පොහොර දාන්නේ අවිද්‍යාවටනේ. අපි කියන්නේ නම් කොහොමද? අනේ මම මේ චේතනා කරන්නේ දරුවගේ දියුණුවනේ. මම මේ චේතනා කරන්නේ මං ඊය කරපු වැරද්ද ගැනනේ. මම මේ චේතනා කරන්නේ ගමේ පන්තලේ චෛත්‍ය හදන්නේ කොහොමද කියලානේ. කුයි જાති කෙරුවක්වත් මේ හැම චේතනාවකම එක්ක තණ්හා එක්ක මාන එක දිටි තියෙනවා. ඒ නිසා මේකයි චරියාවේ ශික්ෂාවේ හික්මීමේ හැදියාවේ manussකමේ ඉහළම කෙලවර කියලා මේ ඉන්න චිත්තක්ෂණය ගත කරන මොන ඉරියව්ව හරි කමන්නේ චේතනාවකින් තොරව ගත කරන්න පුළුවන් නම් බ්‍රහ්මයි දේවයි manussත් ඉක්මලා තියෙනවා අමාරුයි. ගාක් කැවිසිලා ඉන්නකොට අමාරුයි. නමුත් දවසක හොයම තැනට ගිය කෙනෙකුගෙන් ඇහුවොත් එහෙම දැන් මම මෙතෙන්ට ගියා ස්වාමීන් වහන්සේ දැන් මට ආනාපානෙත් නැහැ. හොඳට තැම්පත් වෙනවා. දැන් මම මොකද්ද කරන්න කිව්වහම කියන්නේ මොනවත් නොකර හිටපන්. පුළුවන් නම්. කවුරුත් බාර ගන්න දේ කමඩන් සුද්ධ කිරීමක් කියලා. ඒගොල්ලෝ නෑ නෑ මොකක් හරි දැන් මෙතෙන්ට ගියාට පස්සේ මේක අනන ක්‍රමයක් ඇති. අනාගාමි වෙන ක්‍රම එකක් අනන ක්‍රම එකක්. තියෙනවා මේ එක. ඒකත් මතක් කරනවා මට මේ වෙලාවේ. මේ අනන සුඛය කියලා එකක් අහලා තියෙනවා. බුදුන්ද කියලා තියෙනවා මේ ධාර්මික ජීවිතයක් ගත කරනකොට ණය නැතිකම සුඛයක්. දැන් ලෝකේ කවුරුත් නැහැ. ඔක්කොමලා ෆිනෑන්ස් කාර්යවල ඉන්නේ. කල්බදු ක්‍රමෙන්නේ. දැන් කට්ටිය ජීවත් වෙන්නේ. කාර් එකත් කල්බදු, ගෙදරත් කල්බදු. ඉතින් කියලා වැඩක් නැහැ. අනන සුඛය කියලා එකක් තියෙනවා. බෞද්ධයා තුලත් මේ අනන සුඛේ කොයි වෙලාවෙත් තියෙන මේ අනන එක. හැමදේම අනනවා මොනවා තිබ්බත් තියෙන්න දෙන්නේ නැහැ. ඉතින් ඌට අනාගාමි වෙන්නත් බෑ. ඔය ණය නැති සුඛේ ලබන්නත් බෑ. මොකද අනු අටලපු ගෙදර ඉවත් අනනවා. හෙට වෙන්න තියෙන ඉවත් අනනවා. ඊයේ ඌවත් අනනවා. අනාගන ගාගෙන ඉන්නේ. ඉතින් ගා ගන්න හදිවට ළඟ ඉන්න කෙනාගෙත් ගන්නවා. මේ ඝන සංගනිකාව කියන්නේ එම අනාගත කට්ටිය ළඟ ඉන්න එක නගෙත් ගන්නවා. ඉතින් බුදුරජාණන් කියනවා ඒත් එක බලනකොට විජන වාතය කොච්චර වටිනවද කියලා. විජන වාතය කියන්නේ කෙනෙක් ආස්වාස කළා ප්‍රස්වාස කරපු වාතයනේ ජන වාතය කියලා ජනයා විසින් ප්‍රස්වාස කරන ලද වාතය. විජන වාතය කියලා කියන්නේ කිසි කෙනෙක් ප්‍රස්වාස කරන ලද කැලේ තියෙන වාතය විජන වාතය. ගස්කොළන් වලින් එන ආව පිරිසුදු වාතය තියෙන්නේ. ජනයා තුල නැහැ. ජන සංගණිකාවේ තියෙන ජන වාතය. හඩු ගඳ කියලා කියන්නේ ආන්න ඕකට. පිරිසක් එක්ක ඉන්නවයි කියලා කියන්නේ හඩු ගඳ. බුදුසසුනේ සඳහන් කළා තියෙනවා මම කැලේක යනකොට ගව්වතරන් ඉස්සරහින් කවුරක්වත් පේන්න නැත්තම් ගව්වතරන් ඉස්සරහින් පස්සෙන්වත් කවුරුත් පේන්න නැත්තම් මට අඩු ගානේ ඕන වෙලාවට මල මූත්‍රා පහ කරන්න පුළුවන් කිය. සෙනගක් ඉන්නකොට ඒකවත් බෑ. මේක තමයි අසහනි කියන්නේ. මේක ඉල්ලලා ගත්ත එකක්. මේකේ ඉඳන් මේ අවිද්‍යාව ගැන කතා කරන්න ඉඩක් නැහැ ටොං ගණන් එන්නේ. ඒක නිසා අපේ ජීවිතේ ලැබිච්ච සුන්දරතරම අවස්ථාව තමයි හුදේකලාව කියන්නේ. සුන්දරතරම අවස්ථාව තමයි විවේකයේ කියන්නේ. මෙලෝ වශයෙන් සුන්දරතරම අවස්ථාවේ තමයි විස්රාමයේ කියන්නේ. ඒකේ අනිත් පැත්ත තමයි ඝනසංගනිකාව කියන්නේ. ඒක අනිත් පැත්ත තමයි සංසග්ගාරාමතාවය කියන්නේ. ඒක අනිත් පැත්ත තමයි මේ කම්මාරාමතාවය කියන්නේ. ඒක අනිත් පැත්ත තමයි බස්සාරාමතාවය කියන්නේ. මේ හැම එකක්ම අපි කරලා ඒක නිදහසට කාරණාවකොත් කියනවා මේ පිංකම් කරන්න කියලා. ඇත්ත. බහු පෘතජනයන් අතර අපිට පෘථජනයත් ඒක කරන නිසා අනුකම්පාව නැත බුදු ලෝකයක් මේ අපි ජීවත් වෙන්නේ බුදුන් ඉන්න ලෝකෙක නැත්නම් බුදුහාමුදුරු දේශ කරන ධර්මයක් තියෙන ලෝකෙක සත්පුරුෂයෝ මේක දිහා බැලලා කවදාකවත් අනුකම්පා කරන්නේ අපිට අවශ්‍ය නම් සද්ධර්මය අපිට අවශ්‍ය නම් සත්පුරුෂ සංසේවනය එකයි කරන්න ඕනේ හික්මෙනවා કોઈ මොන ශිල්පේ දක්කලා දක්ෂ වුණත් සත්පුරුෂයා කවදාවත් ඒක දිහා බැලලා අගේ කරන්නේ නැහැ මේ නිසා හික්මිච්ච කෙනෙක් සීතල වෙච්ච කෙනෙක් සීලවන්ත කෙනෙක් සදාචාර සම්පන්න වෙන්නේ කිව්වොත් බුදුජානසයේ සඳහන් කරනවා අවුරුදු 6 වෙනකන් ලදරුවා රහත් වෙලා වගේ ඉන්නේ. කිසිම උගේ සීලයක් කැඩලා නැහැ. කිසිම කම්මාරාමතාවයක් නැහැ. කිසිම භස්සාරාමතාවයක් නැහැ. කිසිම ඝනසංගනිකාරාමතාවයක් නැහැ. කිසිම සංසග්ගාරාමතාවයක් නැහැ. තණ්හා නැහැ, මාන නැහැ, දිඨි නැහැ. නමුත් ඌ දන්නේ අවුරුදු 6න් පල්ලෙහා එක රහත් වගේ තමයි. ඌ දන්නේ නැති නිසා අවිද්‍යාව තියෙනවා. දැන් 60 පිරිච්ච කෙනෙක් හිතන්නකෝ. එතකොට කක්ක ගාන දෙන ඔක්කොම ගාගන්නේ තියෙන්නේ. ඒ මිනිස්සයා මේක එක චිත්තක්ෂණට හරි තණ්හාමාන දිටින චිත්තක්ෂණට ඇවිල්ලා මම දන්නවා මගේ මේ වෙලාවේ සතිය පිහිටපිලායි තණ්හාමාන දිටි නෑ මේක තමයි මම කරපු ලොකුම කුසලේ. ඒ මොකද මන් දන්නවා ඒක. මම දන්නවා මේ විදිහට ප්‍රයත්න කරේ නැත්නම් මගේ හිත කොච්චර අතීත අනාගතයට දුවනද කියලා. මම දන්නවා මගේ හිත මේ විදිහට සතිය පිටු නැත්නම් අනුන් ගැන කොච්චර මම හිතනවද කියලා. මම දන්නවා මගේ හිත සතිය පිටු නැත්නම් අතන ගැන කොච්චර හිතනවද කියලා. දැන් මම දැන් මෙතන. ඉතින් කාට හරි සියලුම ඥාන කුශාග්‍රමත්වයට බුදුන්පත් වෙලා මේ මුළු ලෝකෙම මේ මුළු සංසාරෙම මට කරන්න තියෙන එකම දේ තමයි මේ කෙලෙස් හැදෙන්නේ නැති සංස්කරණය කරන්නේ නැති ලද දෙය ලද චිත්තක්ෂණයට එළඹ වාසය කිරීම කියලා ඒක නිවන නෙවෙයි හැබැයි නිවන් මාර්ගයට පෙනෙන මාර්ගය කියලා දැනගත්තොත් ඒ චිත්තක්ෂණේ අවිද්‍යාවක් නැහැ අවිද්‍යාව ඕගෙහත් නැහැ ඒක නිසා අපි සාමාන්‍යයෙන් කියනවා උපන්දාසිර කරපු පවු නැත වරක් වැන්දොත් කැළණියේ කියලා ඒ නිසා කියන්න තියෙන්නේ උබන්දාසිට කරපු පවුනත සතිය පිහිටපු ඒ සැනේ එකම පවක්වත් නැහැ. අපි මේ නානා ප්‍රවිහිර පිංකම් කරන්න හදනවා කියලා කියන්නේ මොන්න තරම් රවට්ටගෙන ඉල්ලද්ද කියලා හිතන්න. අනුන්ට උදව් කරනවා අර අනුකම්පා කරනවා මේ අනුකම්පාගෙන හැම එකකම වංචනික ධර්මයක් පිටිපස්සේ තියෙනවා කියලා දන්නවනම් යමක් නොකර හිටියොත් මොකද්ද වංචනික ධර්ම? එකම දෙයින්ද බෑ. ආපු ගමන් කූඩල්ල කොට්ටේ උඩ තිබ්බා වගේ ලාහට එකතුරු ගෙම්බෝ වගේ ඉතින් පනින. ඒක දැක්කට පස්සේ කියනවා මල්ල කරදරේ භාවනා නොකර හිටියා නම් මෙහෙම එකක් නැහැ. හිත වික්ෂිප්තයි මොකද කරන්නේ කියලා. මේ හිත වික්ෂිප්ත බව දන්නේ එක තමයි අවිද්‍යාව දන්නවා කියන්නේ. මේක දැනගත්තයි කියලා නටන්න දෙයක් නැහැ අපරාධයක් වෙලා නැහැ මේක තව චිත්තක්ෂණයක් ඉන්න තව චිත්තක්ෂණයක් ඉන්න ඉන්න අතරතුර Taman දන්නවනේ මේ හිතේ විපිරියාසය හිතේ තියෙන මේ යහුසුළු බව මම දකිමින් ඉන්නේ. මේක කෙලෙස් සහිතයි. ඒක ඇවිස්සලා තියෙන්නේ. කිසිසේත්ම ඒ දැන ගැනීම තුල අවිද්‍යාව නැහැ. ඒක තියෙන්න තියෙන තියෙන්න එන්න එන්න තැම්පත් වෙන නිසා සරුවචනාංශ මේ අවිද්‍යාව පිළිබඳ නැත් අපි කියන මේ වංචක බව, ചാටු කතා, ෂටගති සාමාන්‍ය බෞද්ධයට කියන්න යන්න එපා heart attack කියලා. ඒ තරම් උදේ ඉඳලා හැන්ද වෙනකම් මේකමනේ අනානා ඉන්නේ. මොකද භාවනා කරන කෙනෙකුට කිව්වේ නැත්නම් ඒ ධර්මදේශනාව අංග සම්පූර්ණයි. ඒ නිසා භාවනා කරනකොට යා දැනගන්න ඕනේ මේ ලැබිච්ච චිත්තක්ෂණයේ සතික්ෂණය ආරසා කරන්න නම් කම්මාරාමතාවයට පෝර දාන්න යන්න එපා. බස්සාරාමතාවයට පෝර දාන්න යන්න එපා. නිද්දාරාමතාවයට පොහොර දාන්න යන්න එපා. ධනසංගනිකාරාමතාවයට පොහොර දාන්න යන්න එපා. සංසග්ගාරාමතාවයට පොහොර දාන්න යන්න එපා. එතකොට පපංචරාමතාවේ අඩුවේ. ඒ කියන්නේ අනවශ්‍ය ව්‍යාපාර ව්‍යවෘති වල යෙදෙන්න එපා. මේ බණ කියන මුවාවෙන් හෝ කමන්නේ වාචාල වෙන්න එපා. මෙව කරන්නේ නැතුව ඉන්න ඕන කියලා කුස කොට්ටේ බදාගෙන බුදියන්න යන්නත් එපා. කුසීත වෙන්නත් එපා. මේ ගණයා කෙරේ බැඳෙන ගතිය, කුලයා කෙරේ බැඳෙන ගතිය තේරුම් ගන්න ලද ලද වෙලාවේ දවසකට පැයක් හරි කමන්නේ පැත්තකට වෙන්න බලන්න. මේ සංසග්ගාරාමතාවය කියන්නේ මේ වගේ තැනට ආවත් මේ සෙල්ෆෝන් එක බිමට තියන්න බැරි ගතිය පොඩ්ඩක් හිතන්න. සංසර්ගයේ පවත්වන අඩු ගන්න සෙල්ෆෝන් එක හරහා හරි. එතන ඊමේල් හරහා හරි. ආන්න එතකොට තේරෙයි මේ ටික අයින් කරන්න මේ භෞතිකව කරන්න පුළුවන් නම් ඒක පුංචි ඉඩක් දෙනවා. tempat ඉඳගත්තට පස්සේ හිතේ ප්‍රපංච කරනවා කියලා මේ ඇතුලේ ගොජේ ඇතුලේ කතාව අඩු කරන්න. මේ පහම තියාගෙන කදාකත් එක් කරන්න බෑ. ඒක තියෙන තාක්කල් අනුන්ට හිත යන්නේත් නෑ. ඒ නිසා යෝගාවචරය දැන් මේ අද මේ වෙනකොට අපි ඇවිල්ලා තියෙන තැනේදී ඒ වගේ චිත්තක්ෂණ පිහිටපු තැනක් දාන්නවා. මම හිත නොදන්නවයි කියලා. ඒ වගේම දන්නවා ඒකේ පිහිටක් නැති තැනක්. ඔය දෙකම නැතුව නිවන් දකින්න බෑ. ඒ නිසා චිත්තක්ෂණය පිහිටවන්න නැත්නම් ක්ෂණ සම්පත්තිය පිහිටවන්න සතිය පිහිටවන්න කොහොමද වැඩ කරන්නේ කියන එක බුදුහාමුදුරන්ගෙන් අහන්න යන්න එපා ත්‍රිපිටකය කියවන්න යන්න එපා Taman දන්න ටික විතරයි දන්නේ ඒ හොඳටම ඇති. එතකොට කොච්චර දෝෂ චිත්තක්ෂණ කැඩෙන වෙලාවල් එනවා සතිය කැඩෙන වෙලාවල් කාටවත් දොස් කියන්න එපා කාගෙන්වත් උත්තර අහන්න යන්නත් එපා මේක තියෙන නිසා තමයි මේක තේරෙන්නේ හිත විවේකයේ තේරෙන්නේ කලබල තියෙන නිසා. කලබල තියෙන විවේකයේ නිසා මේ දෙක ප්‍රත්‍යুৎපන්නයි මගේ ජීවන රටාව මගේ කම්මා සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව මේ විවේක ස්ථානයේ බර වෙන පැත්තටද යන්නේ එහෙම නැත්නම් ඇවිස්සෙන පැත්තටද යන්නේ කියන එක හැම චිත්තක්ෂණයකම තීරණාත්මකයි කිසිම වෙලාවකට කියන්න බෑ මම භාවනා කරන්න නැති වෙලාවේ තමයි මේ වැරද්ද උනේ කියලා භාවනා කරන වෙලාව කිව්වත් නැති වෙලාව කිව්වත් කරපු වැරද්දට අපාගත වෙන්න වෙනවා ඒ නිසා මුළු ජීවිතේම කරගන්න බලන්න පුළුවන් තරම් අවදියෙන් ඉඳලා පව් වෙනවා නම් පව් වෙන බව දැනගන්න. පිං වෙනවා නම් පිං වෙන බව දැනගන්න. සතියේ ඉන්නවනම් සතියේ ඉන්න බව දැනගන්න. නැත්නම් ඒත් දැනගන්න මේ දැන ගැනීම කදාකත් අහ කියන්නේ අනිවාර්යෙම එන්නේ ශික්ෂාගරුක වෙන්න කාමෝග නැතිකරන්න භවෝග නැතිකරන්න දිට්ඨෝග නැතිකරන්න අවිජ්ජෝග නැතිකරන්න ඒකාන්තෙම පිහිට වෙනවා මොකද Taman දන්නවා මගේ අතින් මෙන්න මෙච්චර මෙච්චර අඩුපාඩුකම් අසීය එහෙම නැත්නම් වැරදි සිද්ධ වෙනවා කිය. අන්න ඒ ටික දන්න කෙනා පඬිතයා. ඒක පැස්පනා අපිට දකින්න කවුරුත් කිව්වට පෙසංගහලවත් නෙවෙයි. ඇස්පනා අපිට වැරදි ටික දන්නවනම් ඒකලෙල හිතනද කොයි වෙලාවක හරි අපට ඒ ටික සත්පුරුෂෙක් ඉදිරියට කමඨහන්සුන්ට හෙලි කරන්න පුළුවන් නම් ආවිකතායිස පාසු හෝති. හෙලි කළ පමණින් මහණි සතුටක් ලැබෙනවා. පහසුවක් ලැබෙනවා කියලා බුදුහාමුදුරු කියලා තියෙනවා. ඔය කතෝලික සභාවේ තියෙනවා පව් සමා කිරීම කියලා හිලට කට තියලා කතා කරනවා කියන කතාව අහලා තියෙනවා. වැරද්දක් කරුවාම ගිහිල්ලා පල්ලියේ හිලට කට තියලා කිව්වහම අවල් වැරද්ද කිරුවයි කියලා ඔය අපෙන් ගත්ත දේවල් තමයි. අපි කරන්නේ පාලි දිලට නෙමෙයි කියන්නේ. තව භාවනා කෙනෙකුට කියනවා. ගුරුවරයාට කියනවා මම භාවනා කරනකොට මට මේ මේ ටික සිද්ධ වුණා. ඉවරයි. ඒකෙම වැරද්ද සමා වෙනවා. එයා කියලා දෙනවා ආයෙ ගණන් ගන්න එපා. අනිත් දවසේ නොකරන්න මෙහෙමයි කරන්න ඕන. ආන්නේ කමඨාන් සුද්ධ කිරීමේදී හෙලිදරව්ව පාපොච්චාරණය කියන වචනත් පාවිච්චි කරනවා. දන්නවනම් එයා නිවන් දැක්කා වගේ තමයි. හෙලිදරව්ව දන්නේ නැත්නම් කොච්චර භාවනා කරත් වසංගනවනම් ചാටු කතා කියනවනම් වංචනික බව වැඩ කරනවනම් බුදුහාමුදුර ළඟට ගියත් බුදුහාමුදුර උදව් කරන්න බෑ. එනිසායි ചാටු කතා වංචක බව ෂටගති නැතුව අහිංසක වෙන්නත් ඉගෙන ගන්න ඕනේ. එතකොට අවිද්‍යාවට වැඩ කරන්න බෑ. එතකොට තෘෂ්ණාව, මාන්නේ, දිඨිය එළියට එනකොට එනකොට පෙනේ පුම්බනකොටම අහුවෙන්න පටන් ගන්නවා. ඒක පෙන්නලා දෙන එකන පඬිතෙක් එහෙම කෙනෙක් නැති වුණා සතිය කියන ආදාසය ඉදිරියට ගත්තාම ඒ තණ්හාමාන දිටි එනකොට එනකොට ඉස්සරහට පේන්න පටන් ගන්නවා හැබැයි අර ප්‍රෙෂර් පෙත්ත කටේ තියාගෙන ඉන්න වෙනවා හැබැයි heart attack කෙනෙකුට නෙපෙත්ත මම මේ තරම්ම අමනද කියලා තේරුම් ගන්න. මම මේ තරම්ම තකතිරුද කියලා තේරුම් ගන්න පුංචි ශක්තියක් තිබිලා නිසා බුදුහාමුදුර කියන මේ ගමන යනකොට සද්ධාව අරගෙන යන්න, සීලය අරගෙන යන්න, සතිය අරගෙන යන්න. මොකද ගොඩාක් Tamanට තේරෙන පටන් ගන්න තමයි දුර්ලකම් ඒ පෙනෙන එක ලොකු ජයග්‍රහණයක්. සතිය සද්ධාව කඩා ගන්න එපා, සීල කඩා ගන්න එපා, සතිය කඩා ගන්න එපා. ඒ වැරදි දැක දැක ඉදිරියට යන ගමන බුදු කෙනෙකුටවත් අපිට කරලා දෙන්න බැරි වැඩක්. ඒ නිසා මේ යන මේ અભීත ගමනක් යන පිරිසකට මේ දන්න කාරණා ටික ඉතරහට තණ්හායක් බවටපත් වේවා. හැරමිටියක් බවටපත් වේවා. Tamanටම Taman කල්යාණ මිත්‍රෙක් වේවා. දන්න ටිකම සද්ධර්මේ බවටපත් කරගෙන අපිත් ගැටේ ලියා ගන්න ගමන් මේ වටේ ඉන්න බෙදා හදාගත යුතු අනික් අයටත් නිහඬ බණකින් හෝ ඉංගියකින් හෝ මේක දී ගන්න ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් වැඩමුළුවේ අවසාන ධර්ම දේශනාවේ අවධානය මෙතනින් සටහන් කරනවා ශීල දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා